අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම දේශනාවේ ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ශීලූම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ අයං සමාධියකා පුරිස සේවිතෝති පච්චත්තං චේව ඥානං උපජ්ජති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඊයේ වෙනකොට සාරිපුත් මහ ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න දීච්ච මේ සමාධි වර්ග තුනෙන් තුන්වෙනි සමාධියට ආරම්භය ලබාගෙන තිබුණා. පළවෙනි වශයෙන්ම එළව මෙළව දෙකටම සැප දෙන සමාධියක් කියලා. මිනිස්සු කැමති සුඛය කවුරුත් හොයන සුඛය ආධ්‍යාත්මික ක්‍රමයට හොයන හැටි ආගමානුකූලව හොයන හැටි පිළිබඳව ආරම්භයේ එකෙන් ආරම්භ වෙනවා. ඊට පස්සේ ආර්ය වූ निराமிස වූ සමාධියක් ගැන කතා කරනවා. මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන්ගෙන් වෙන් වෙච්ච අහින් කනෙන් දිවෙන් නාසයෙන් කයින් වෙන් වෙච්ච ඒක විදිහක සමාධියක් ඒක ආර්යයන් වහන්සේලා යම් ආකාරයකට රහතන් වහන්සේලා යම් ආකාරයකට ඒ සමාධිය Tamange ඉහළ ඉහළ ඥාන සඳහා පාවිච්චි කරනවාද අන්නේ විදිහට ඒ සමාධි වලින් අර නිර්ාමිෂෝ ලැබෙන එහෙම නැත්නම් අනින්ද්‍රිය බද්ධව ලැබෙන ඒ සමාධිය අර එලෝ මෙලෝ දෙකේ සැපදෙන සමාධියට ඉහළින් තියලා පාවිච්චි කරන්න පටන් ගන්නවා. ඒක විදිහකට කියනවා නම් ඔය එලව මෙලව දෙකම සැපදෙන සමාධිය යම් ප්‍රමාණයකට සමූහයක් එක්ක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආගමානුකූල කටයුත්තක් වශයෙන් කරන්න පුළුවන්. නමුත් මේ කියන සමාධිය ඒකාන්තෙම හුදකලා වීමක ඒකාන්තෙම විවේක වීමක අවශ්‍යතාවය දනවනවා. ඉතින් නිසා මේක ඊට වැඩිය උසස් ආධ්‍යාත්මික ගතියක් පෙන්වනවා. ඒ සමාධියේ පුරුදු පස්සේ ඒක තුල ඉසලක ආර්ය අනාර්ය ભેදේ දකින්න වගේ ඊට පස්සේ ඊට එහයින් ගියාට යනකොට හම්බෙන සමාධියක් ගැන කතා කරනවා අකාපුරුෂ සේවිත සහ කාපුරුෂ සේවිත කියලා. කාපුරුෂ කියලා කියන්නේ අසත්පුරුෂයන් විසින් එනතම් පාර නොදන්නා අය විසින් සේවනය කරන සමාධියක් තියෙනවා. අකාපුරුෂ සේවිත කියලා දන්නේ ඒ අසත්පුරුෂයන් විසින් සේවනය කරන සමාධිය දැනගෙන ඒ වලේ වැටෙන්නේ නැතුව මා අමාර්ගයේ දැනගෙන ඒ වලේ වැටෙන්නේ නැතුව මාර්ගයට මග්ගා මග්ග කියන මාර්ගය මාර්ගය දෙක තේරුම් අරගෙන ඉදිරියට උදව් කරන සමාධිය. මේක බොහොම තීරණාත්මක දෙයක්. ඒ මොකද ඒ යෝගාවචරයට කිසි කෙනෙක්ගෙන් උදව්වක් නැතුව අර අසුවිරු ඥාන වලින් ඒ වගේම තමන්ගේ ආකාර පරිවිතක්යෙන් මේක තේරුම් බේරුම් කරගන්න වෙනවා. ඒ නිසා හැම කෙනාටම මේක ටිකක් අත්වැරදි සිද්ධ වෙනවා. නමුත් ඒ සිද්ධ වෙන අත්වැරද්ද සිද්ධ වෙච්ච ආකාරයෙන් කාට හරි වාර්තා කරගන්න පුළුවන් වුණොත් දෙවැන්නේකට පොඩ්ඩක් ඉඩක් හම්බ වෙනවා ඒ කෙනාට සාකච්ඡා මාර්ගයෙන් සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් කමටහන සුද්ධ කළා දෙන්න. නමුත් ඒ පුද්ගලයා එතකොට ඉංගියක් ලැබලා තියෙන්න ඕනේ මට මේ සමාධිය ලැබුණට මම මේක සේවනය කරාට මේක අසප්පුරිස පැත්තක් මේකේ තියනවා දෝ එහෙම නැත්නම් මේකේ යම් වෙච්ච එකට යටිපහුව වෙච්ච කෙලෙසයක් තියනවාද බැලුව බැලමට නම් කෙලෙස් නෑ ඒකේ ඒක නිසා මේවට ක්ලේශ කියලා කියන්නේ මට උපක්ලේශ කියලා කියන්නේ ඒ නිසා ඒ උපක්ලේශන් ක්‍රියාත්මක වෙන්නේ බැලුව බැලමට කුසලයක් වගේ පේනවා හැබැයි හීන් නූලෙන් ඔය කියන ප්‍රපංචකරණේ සිද්ධ වෙනවා එක්ක තණ්හාවකට අපි නතු කරවනවා එහෙම නැත්නම් මාන්නකාරකමකට අපි යට කරවා ගන්නවා. එහෙම නැත්නම් දෘෂ්ටියකට අපිව වගලා ගන්න. ඉතින් ඒක තේරුම් ගන්න පුළුවන් බැරිකම මේ ඥාණය මේ සමාධිය පිළිබඳ මේ ඥාණය ඒ කෙනා සහජාසයෙන්ම ගෙන අප එකක්ද? එහෙම නැත්නම් මේ ජීවිතේ ලැබුවට හම්බෙච්ච පාටිහාරිය ඥානයකින් ලබාගත් දෙයක්ද? එතක සුතමේ ඥානයකින් ලබාගත දෙයක්ද කියන එක හරි විචිත්‍රයි හරි හිතා ගන්න අමාරුයි සංසාර වශයෙන් අපි මෝරණොයි කියලා කියන්නේ මේ ලැබුණත් සමාධියක් ඒ සමාධිය උනත් අසප්පුරුෂ ගතියක් තියෙන්න පුළුවන් කාලකන්ණි ගතියක් තියෙන්න පුළුවන් ඒ නිසා ඒකේ තියෙන ඒ කාලකන්ණි ගතිය අසප්පුරුෂ ගතිය නැති කරන්න ඒක දැනගෙන වළක්වන එකයි කරන්න තියෙන්නේ නොදැන වළක්වන්න කරන්න බෑ ඒක වෙන්නේ නැති දෙයක් ඒ නිසා මේක පිළිබඳ දැනීම නොදැනීමට වැඩිය උතුම් මේක නරක දෙයක්. අසත්පුරුෂ ගතිය. ඒ නිසා මේ අසත්පුරුෂ අසත්පුරුෂ වශයෙන් දැනගෙන ඉන්න එක හරි වටිනවා. ඒක සාමාන්‍යයෙන් හැබැයි පන්ති කාමර රූ ගන්නන්නේ අපි සාමාන්‍ය දැනුමේ නැහැ. අපි ප්‍රාර්ථනා කරන්නේ අසත්පුරුෂයන් නොදැක මේ අසත්පුරුෂ යන් සේවනය කරන සමාධියටපත් නොවි යන්න ඒක කරන්න බෑ. පත් වෙනාට පස්සේ හරි. දැන් මට උනේ මේක දැන කරකැවෙන්න උනේ මේ සමාධියේ නැත්නම් මේ අසත්පුරුෂ ආකාරයේ සමාධියක් වර්ධනය වෙච්ච නිසා ඒක මට අනේ කියා ගන්න හම්බුනොත් කාට හරි කමඨාංශය <clears throat> සුද්ධ කරන මාත්‍රකාවකින් හෝ ධර්ම සාකච්ඡාවක් වශයෙන් හෝ නැත්නම් කාට හරි කියලා දෙන බණක් ඇහිමකින් හෝ සිද්ධ වෙනකොට ඒක උකහා ගැනීමේ හැකියාව තියෙන්නේ බොහෝම කලාතුරකින් පිරිසකට. උඟ දෙනෙක් මේ සමාධිය කියන එක පිළිබඳ තියෙන්නේ සර්වසුභවාදී හැඟීමක් කොහොම හරි කමන්නේ සමාධියක් ඇති කරන්න ගියාට ඒ සමාධියේ මේ පිටපොත් ඇරලා ගන්න ඕනේ කියන එක මෝරගෙන එනකොට ඒකේ පොත්ත ලිහෙනවා පොත්ත ගැලවෙනවා අනිත් වෙලාවදී පොත්ත ඇරලා කන්න ඕනේ කියන එක ගොඩනෙක් දන්නේ. ඉතින් ඒ නිසා අර මුල් මුල් සමාධි ලැබුවත් මේ සමාධියේදී මාර්ගය මාර්ගයේ දෙක තේරුම් ගන්න එක හරීම අභියෝගතා පරීක්ෂණයක් වශයෙන් තමයි පෙන්ලා තියෙන්නේ. නිසා අසාරේ සාරමතිනෝ ඒ අසාර උදේ සාරයයි හිතනවනේ යම් කිසි කෙනෙක් සාරේ චාසාර දස්සිනෝ සාරේයි හරිදේයි අසාරේ දකින්නවනම් තේ සාරණාදි ගච්ඡanti ඒ දෙන ඒ කෙනාට කවදාකවත් සාරය අවබෝධ කරන්න හම්බෙන්නේ හරිදේ අවබෝධ කරන්න හම්බෙන්නේ මිච්ඡා සංකප්ප ගෝචරා යාගේ තියෙන මිත්‍යා සංකල්ප නිසා ඉතින් ඒ නිසා පළවෙනිම දේ තමයි අසාරේ අසාර වශයෙන් තේරුම් ගැනීම ඒක අපි ඊයේත් මතක් කරගත්ත විදිහට අපි ඇසුරු කරන බොහෝ දෙනා මේ වගේ නිවනට යොමු වෙච්ච ඇත්තෝ නෙවෙයි. ඉතින් අපට නිවනට යොමු වෙච්ච ඇත්තෝ සිළු දෙනා හෝ ඇසුරු කිරීමේ දියුණුවක් බලාපොරොත්තු වෙන්න වෙනවා නම් අවශ්‍ය නම් මංගල කාරණාවක් විදිහට අසීවනාච බාලාණන් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තමයි යෝගාවචරය දක්වන අනුග්‍රහය. ඉතින් ඒක තමයි අපට මේ ගත කරන සමාජ ජීවිතයේ මේ ඇති කරන අපි ඉන්න මේ ශිෂ්ටාචාරය තුල අපි විලංගම තියෙන ආගයන් ආඩම්බරයන් තුල අපිට කරගන්න කොන්දපන්නේ නැතිකම තමයි අපිට තියෙන දුර්ලභම. අපි හිතෙන්නේ එතකොට අපි කොන් වෙයි, අපි රහෙන් අයින් වෙයි, අපි පසුගාමි වෙයි, අපි ජනප්‍රියතාවේ නැති වෙයි, ලාභ සත්කාර නැති වෙයි කියලා ඔය ලාභයට සත්කාරයට සම්මානට දිලෝකෙට අපි මේ ඇසුරු කරන බොහෝ දෙනා අසීව මේ බාලයන් විදියටයි ගණන් ගන්නේ. ඉතින් අපි කොහොමද මේ බාලයන් අතර ඒ බාලයන් සමග සේවනයේට යන්නේ නැතුව ගත කරන්න කියන එක නෙළුම්පතක් අර සිනිගඳ ගහන වතුරේ හැදුනට නෙළුම්පතේ වතුර රැඳෙන්නේ නැහැ. වතුර වැටුණත් ඒක හැලිලා යන ගතියක් තියෙනවා. අන්න වගේ සාරය අසාරය දෙක තේරුම් ගන්න කෙනා බලනකොට එයා සාරවත් පුද්ගලයෝ නෑ කියලා ලෝකේ අඬා වැටෙන්න යන්නේ නෑ. කල්යාණ මිත්‍රයෝ නෑ කියලා අඬා වැටෙන්න යන්නේ නෑ. සත්පුරුෂයෝ නෑ කියලා අඬා වැටෙන්න යන්නේ නෑ. එයා උත්සාහ කරනවා යම් දවසක අසත්පුරුෂයන් වෙන් කරපු ගමන් සත්පුරුෂෝ ගාවට වැටෙනවා. අසත් ධර්මයේ අයින් කරපු ගමන් සත් ධර්මයට වැටෙනවා. ඒක නිසා සීලු පුතිරන් මහන්සියලාගේ උපදේශය තමයි සබ්බ පාපසා කරනවා. පින් කරන්න හදනව වෙනුවට පව් නොකර සිටීමේ කලාව. නැත්නම් පව් නොකර සිටීමේ ප්‍රතිපදාව අවිරුද්ධ ප්‍රතිපදාව තේරුම් ගත්තනම් මෙච්චර වියදම් කරලා දඟලන්න ඕනේ ශික්ෂාව තුලින් හික්මීම තුලින් නොකර සිටීම තුලින් කිරීමෙන් කරන පින් වගේ දසදහස් ගුණයක් ලබන්න පුළුවන්. ඒක හැබැයි එච්චර ජනප්‍රිය නෑ. ඇඟේ අමාරු තිබුණා, සල්ලි විදන් වුණා, අතර මෙතෙන් යන්න වුණත් මේ කිරීමෙන් ලබන පිනත් ශික්ෂාවෙන් ලබන කුසලයක් දෙක තේරුම් කළ දෙන්න බැරි තරම් අද ඒක ඇබ්බැහි ගත්ත දෙයක් වෙලා තියෙනවා. ඒක ආගම් ඉතිහාසය ගැන හොයනකොට හැම ආගමකට වෙච්ච එකක් ආගම් අවස්ථා හතරක් තියෙනවා. ඒ ශාස්ත්‍රුණයන් වහන්සේ ශාස්ත්‍රුණයන් වහන්සේ ජීවත් වෙන වෙලාවේ හඳුන්ලා දෙනකොට එතුමා කිසිම තැනකට ඒ වගේ පින්කම් වලට ඉඩ තියලා සාසනයක් ඇති කරන්නේ අට ඕනෙලා තියෙන්නේ ප්‍රායෝගික වශයෙන් මිනිස්සෙන්ට උදව් කරන්න එහෙම නැත්නම් මිනිස්සෙන්ට සාන්තියක් ලබා දෙන්න. නමුත් ඒක පහු වෙනකොට පහු වෙනකොට මේ පණිවිඩේ රැක ගන්න අදහසින් ශාසනය රැක ගන්න අදහසින් ශාසනය කියන්නේ පණිවිඩේට. එක එක සමිති සමාගම් හැදෙනවා. හැදිලා ඒගොල්ලෝ මේ රකින්නේ මොකද්ද කියලා දන්නේ අන්තර්ගතේ මොකද්ද කියලා බලන්න යන්නේ. ඒක කාටවත් අත ගන්න දෙන්නේ නැතුව තමන්ගේ බුද්ධියට සින්න කරගෙන තමන්ගේ විධායක බලතලට යට කරගෙන මේක රකින්න පටන් ගන්නවා. ආ මේ මේ ගිබලියෝ පෙරේතියෝ ආවේ. එහෙම නැත්නම් නාගයක් නාගමාණික්කයක් රකින්න නාගයෙක් වාගේ. ඉතින් ඊට පස්සේ අවංක කෙනෙකුටවත් මේක ඇතුලේ තියෙන දේ බලන්න දෙන්නේ නැහැ. ඒක රුදු රෙද්දකින් වහලා ඕක ළඟට යන්න එපයි කියලා අර සත්‍යයත් සාමාන්‍ය පුණ්‍යත් පුද්ගලයාත් අතර විශාල පරතරයක් හදා ගන්නවා. පරතරය හදා ගන්න තරමට සිංහලෙන් කියනවා හාස්කම් තියෙනවා. හරියට හාස්කම් තියෙනවා. ඒ බෝධින්නාතික හරියට හාස්කම් තියෙනවා. මේ ඉස්සනේ හරියට හාස්කම් හාස් කියල කියන්නේ රහස් කියන එක. ඕකෙන් තමයි දෙයයන් අතර ඈත් කරන්නේ ශාස්ත්‍රයත් එක්ක ඈත් කරන්නේ. ඊට පස්සේ අර සත්‍ය හොයාගෙන යන කට්ටිය මර්ධනය කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ විදිහට මේ හැම ආගමකම තියෙනවා කාලානුරූපව මේ විදිහට සත්‍ය වසන් කරගෙන ඒක ආරස්සා කරන ගෙවලියෝ ටික මේක බවාගෙන කරනවා. ඉතින් ඒ වෙනකොට ඒ ඒ දෙයට හේතුව ਸਰවචනාසෙත් පෙන්වේ ලාභ සත්කාර සම්මාන සිලෝක තමයි. නිවන නැති වෙන්න නිවන හොයන අයට අයිතිවාසිකම් නැති වෙන්න හේතුව මේ හාස්කම් රහස්කම් නිසා ලාභ සත්කාර වැඩි වෙනකොට ඒක සම්බන්ධව අනික් සූත්‍ර පැත්තකට ගිහිලා කණ්ඩක සූත්‍රය එළියට එනවා. වවාගෙන කන සූත්‍රය. ඒක තමයි අද වෙලා තියෙන්නේ. ඒ වුණත් මෙතෙන්ට අදාළ නොවුණත් මෙතන මොකද්ද අපේ හොඳ වෙලාවක් තියෙනවා. අපත්‍යච ලොකු ශාංශේ සඳහන් කරලා තියෙනවා මේ බුද්ධ ජයන්තියට නුවමනා පින්කම් රාශියක් කරද්දී විශාල විශක් එකතු වෙලා උවමනා වූ මේ භාවනා හඳුන්වා දීමේ පින්කම සිද්ධ වෙලා තියෙනවා 56 ඒකට ඒ රැල්ලෙන් වැඩගත් කෙනෙක් තමයි ලොකු ස්වාමීන් වහන්සේ ඒ ඒකෙදී ඒ ගත්ත පණිවිඩය මේ නුවමනා පින්කම් වලින් ආවරණය වෙන්න දෙන්නේ නැතුව උවමනා වූ මේ භාවනාව ඉදිරියට ගෙනියන්න පුදුමාකාර නිස්සද්ද සටනක් කරලා තියෙනවා. දැන් ඒක කරගෙන යන කෙනාට තමයි තේරෙන්නේ මේක කොච්චර අමාරුද මේ සරල මේ ඍජු දේ තියේදී මේ අකාපුරුෂ සේවිත සමාධියට තනක් ලැබිලා කාපුරුෂ සේවිත සමාධියට තනක් ලැබිලා මේ අකාපුරුෂ සේවිත සමාධියයි වෙන් කරගන්න බැරි තරම් පැටලිලා තියෙන දැන්. ඒක තේරෙනවා මේ කාරණාවට හිත යොදනකොට භවනා යෝගාවචරයට පෙළගස්වල තියෙන මේ උපක්ලේශ ගැන ධර්ම ගැන කතා කරනකොට ඒ උපක්ලේශ සියල්ලම භාවනාවේ ඊටාම අමාරුම උපයගත් දේවල්. උපයගත යුතු දේවල්. ඒ වගේම උපයගත් දේවල්. නමුත් හැම එකක්ම යෝගාවචරයට අමාර්ගයේ බවටපත් වෙන්න පුළුවන්. ඒක දිහා අනාර්ය විදිහට බැලුවොත්. ඒක දිහා අසප්පුරුෂ විදියට බැලුවොත් ඛණ්ඩ බැලුවොත් කපරෝගය වුණත් තලගය වෙනවා ඛණ්ඩ ඕනකම තියෙනවා ඒ වගේ ඕභාෂය මත වෙච්ච වෙලාවේ ඒක දැන් මුලින්ම තියලා තියෙන භාවනාදී ආලෝකයක් මත වෙච්ච වෙලාවක ඒ යෝගාවචරය අසප්පුරුෂතාලයට ඒක දිහා බැලුවොත් නැත්නම් කාලකන්ණිතාලයට ඒක දිහා බැලුවොත් ඒ මතුවෙන ඕභාෂය නිසා මූල කර්මස්ථානේ අවතක කරනවා මූල කර්මන්තන ආනන්දර කෙරෙනවා. අර ඕභාෂය ගැන කතා කර කර කියන්න පටන් ගන්නකොට කහ පාට වෙනවට රතු පාට වෙනවා දිගට වෙනවා කෙටිවට වෙනවයි කියලා කවදාකවත් එච්චර විස්තර කියන්න පෙළඹෙන්නේ නැහැ මූල කර්මත්තානෙක. මේක කිව්වත් ඉල්ලුවත් අඬා වැටුණොත් දෙන්නේ මේ ආලෝකයක් මතුවෙච්ච ගමන් අලගිය මුලගිය ව්‍යංජනාන ව්‍යංජන අංග ප්‍රත්‍යංග සේරම කියන්න පටන් අර ගන්නවා. එතකොට තේරෙනවා ඒ ඕභාසයේට මේ අලුතින් ආපු අමුත්තට නෑදෑයට අර තමන්ගේ මූල කර්මත්තන්නත් වැඩි සලකන්න ගිහිල්ලා පාරෙන් පිට යනවා. ඉතින් ඒක ඕබහසේ නරක ගතියක් නෙවෙයි. කෙලෙස් අඩු වෙනකොට ඕබහසේ එනවා ඒක ඇති. එතකොට යෝගාචරය දැනගන්න ඕනේ මේක ලැබුණේ මේ මූල කර්මස්ථානයේ සතිය නිසා. ඒ නිසා මේ ඕබහසේට තන දෙන්න ගිහිල්ලා මූල කර්මස්ථානයේ ඕ සතිය පාග ගන්න නරකයි. ඒ වගේම ඥානෙ මතුවෙනකොට හිතා ගන්න බැරි ගැඹුරක් පේන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් විනිවිද දකින්න පටන් අර ගන්නවා. එතකොට මේ මතුවෙච්ච ඥාණයට අපි කොච්චර මුල් තැන දෙනවද කියනවනම් අපිට සතිය අපිට මූල කර්මස්ථානේ අමතක වෙලා අර පස්සේ ආපු නෑ ඉස්සරහට තියාගන්න. තියාගත්තාම මේ සතිය ලකුණක් තියෙනවා. ඒක කවදාකවත් අනේ මාව ඉස්සරහට ගන්න කියලා එහෙම කියන ගතියක් නැහැ. ඉතින් ඒ නිසා යෝගාවචරය කලින්ම කිවිස ගන්න ඕනේ මේ අදිශයේන අමුත්තෝ ඉස්සරහට කරන්න ගිහිල්ලා මේ ප්‍රධාන අමුත්ත අවචාවට ලක් කරන්න නරකයි. ඒක නිසා ඒ වගේ පක්ලේශ මතුවෙනකොට කළ යුත්තේ මොකද්ද කිව්වොත් ඒකට තියෙන්නේ ධම්මොත්තච්ච නිග්ගහිත මානස කියලා. මේ මේ ඕභාෂයේ මතුවෙනකොට මේ ඥානේ මතුවෙනකොට අපි ඉස්සරහට කතා කරන කොයි එකම තුනත් හිත පුදුම ඇවිසිල්ලක් ඇවිසිලා ඉන්න පටන් අර ගන්නවා මේ තරුණ ඉලන්දාරියෙක් තරුණ ළමිෂයෙක් දැක්කා වගේ. එහෙම නැත්නම් මේ ලාභය සත්කාරයක් ලැබුණා වගේ උද්දච්චයක් එන්න පටන් ගන්නවා. ඒකට ධම්මොද්දච්ච කියලා කියන්නේ මේ භාවනාව නිසාම එන එක. වෙන්නේ මොකද්ද අර තමන්ගේ ඡායාව පේන තරමට තැම්පත් වෙලා තියුණු වතුර කඩ ඉති හෙල්ලෙන්න පටන් අර ගන්න මේ ආපු උද්දච්චය නිසා. ඒකට යෝගාචර දැනගන්න ඕනේ දැන් මට ඕභාෂය නැති විදිහට පහළ වෙනවා. නමුත් මේ ඕභාෂයේ තියෙති මට පුළුවන් ද මගේ මූල කර්මස්ථානේ ආනාපාන දිහා බලන්න. එතන විශාල ඥාන තේරෙන්න පටන් ගත්තාම ඒක හොඳයි. නමුත් ඒකට ඉස්සරහට එන්න දෙන්න එපා. සතිය ඉස්සරහින් තියාගන්න. අවශ්‍ය නම් මූල කර්මස්ථානේ බලන්න. ඒකට ප්‍රීතිය මතුවෙන්න පටන් අර ගන්නවා. උතුරා යන ප්‍රීති, ඔක්ඛන්ද වෙන ප්‍රීති, ප්‍රමෝදය ඇති වෙන ප්‍රීතිය එන්න පටන් අර ගන්නවා. ඒ එනකොට මේ ඕභාසයේ ඥානේ ওই ප්‍රීති කොයි එකාවත් ඒක වාසියට ගන්න පුළුවන් Taman යන පාට වැඩිචි පාවඩයක් වගේ. හැබැයි ගමන නතර කරන්න එපා. මේ පාවඩේට වැඳ වැඳින්න යන්න එපා. මේ Taman හරියට යන නිසා. එතකොට මේ ඒත් මතුවෙන අර කුතුහල ජනවර ගතිය, කෝඩු ගතිය, ඒ කෝල ගතිය උද්දච්චය කියලා තමයි සඳහන් කරන්නේ. හැබැයි උද්දච්චේ කාමේ නිසා ඇතිවන උද්දච්චයක් නෙවෙයි. ආමිෂය නිසා ඇති වෙන උද්දච්චයක් නෙවෙයි. ඒ කියන්නේ ධම්මොද්දච්චය කියලා. අන්නේ ධම්මොද්දච්චේ පහළ වෙන්නේ හැම යෝගාවචරයටම නෙවෙයි. ඊයේත් මතක් කරපු විදිහට බොම් පෙන් ඇති කෙනාට. නමුත් මේ පින් ඇති කෙනා මේකෙන් වැටුනොත් ඒ කෙනාට වැඩිය සාසනයට පාඩුයි. එචයා දැනගන්න ඕනේ මම දැන් තේරිච්ච මිනිස්සේ මට යන්න පුළුවන් පාර තියෙනවා. මේ ලාභෙට, සත්කාරෙට, සම්මානෙට, සීලෝකෙට මේකට අහුවෙන්නේ නැති වෙන්න මේක නීවරණයක් වෙන්න ඉඩ තියෙනවා. නීවරණේ වෙන්න ඉස්සෙල්ලා උපක්ලේශයක් වෙන්න ඉඩ තියෙන නිසා මම මේ මේ මේ ලැබුණත් මට ඒ අතරමැදින් ඒ අල්ලපනල්ලේ පුළුවන් ද මූල කර්මස්ථානේ බලන්න නැත්නම් මූල කර්මස්ථානේ සතිය පිහිටන්න පුළුවන් ද කියලා අර පස්සේ ආපු අඟ ලොකු කරන්නේ නැතුව කලින් ආ කන තියාගෙන යන අහිංසකම ගමි භාෂාවෙන් කියනවනම් මෙතෙන්ට අවශ්‍යයි ඒගොම පස්සද්ධිය කියලා කියන්නේ ඉඳ ගන්නකොටම එක හුස්මෙන් දෙකෙන් තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට යෝගාවචරය හිතනවා නෑ නෑ මට ඕන දනක උලක් හිටියා වුණත් පෙළේ හිටියත් එකයි ගෙන්දකම් පොළොත් මට භාවනා කරන්න පුළුවන් කියලා සමහර ලාවට ඒක අදි탁සීරුවටපත් කරනවා. එතකොට යෝගාවචරයට ආධුනිකයෙක් වෙන්න මතක නැති වෙනවා. එයා හිතුවොත් එහෙම ඉඳ ගන්නකොට භාවනා තැම්පත් ගතියක් නැතුණයි කියලා එයා හිතනවා ළඟ ඉන්න කෙනෙක් ඇහපු නිසා තමයි ඒක උනේ. එහෙනම් මේ වහින නිසා තමයි උනේ කියලා ඊවත් එක හරියට කේන්ති යනවා. මම සාමාන්‍යයෙන් භාවනා කරන කෙනෙක් මට ඉඳගත්ත ගමන් සමාධියක් එන මේ අද ආවේ නැහැ. ඒකට හේතුව මේ කවුරු හරි මට බාධා කරලා තියෙනවා කියලා අර ඒ පස්සද්ධිය කියලා කියන්නේ පස්සම්බයං කියලා තියෙන වචනෙම තමයි එහෙම මණ්ඩි මෙතනා වගේ වතුරක එහෙම අවක්ෂේප වෙන්න පටන් ගන්න. එතකොට හරි පැහැදිලි වෙනවා වතුර. අන්න වගේ එන පස්සද්ධිය හොඳ දෙයක්. නමුත් ඒකෙන් ආඩම්බර වෙන්න ගත්තොත් ඒ පස්සද්ධියත් ඔය කියන විදියට නිකන්ති මේ උපක්ලේශයක් බවටපත් වෙන්න පුළුවන්. නමුත් මේ පස්සද්ධියේ දෝෂේ නෙවෙයි. මේ පස්සද්ධිය මාන්නෙට තියාගත්තොත්, තෘෂ්ණාවට තියාගත්තොත්, මමායනට තියාගත්තොත් අහුවෙන්නේ ඉඳී තියෙනවා. එතකොට මේ පස්සද්ධියටත් වඩා සුඛය මතුවෙච්ච වෙලාවේ ඒ යෝගාවචරයා කවදාකවත් නැතරම් දිග කමටහන් වාර්තා ලියනවා. අරක මෙහෙම වුණා මේක මෙහෙම වුණා එකක්වත් බොරු නෑ. ඒ මේ සුඛ ලැබෙන්නේ බොරු නෙවෙයි. නමුත් මේ වගේ විස්තර සහිතව ඇයි මූල කර්මත්තානේ විස්තර කරන්නේ නැත්තේ? එතන තියෙන ඒ ඒ ෂට භාවය, ඒ කපට භාවය, ඒ වංචනික භාවය දැනගෙන මේ ඕභාස ඥාන පීතිපස්සද්දි සුඛ පහළ වෙනකොට තිබුණට වඩා සමීපව උත්සන්නව ආසන්නව මූල කර්මත්තානේ විස්තර කරන්න වාසියට ගන්නවා නම් එයා සත්පුරුෂ සේවිත සමාධියකට වැටෙනවා. ඒව යපු නිසා මම මූල කර්මස්ථානයේ ඊට මතකත් නැහැ, සතියක් මතකත් නැහැ. මේ ඇති වෙච්ච දේවල් ගැන අමතර ප්‍රේම සම්බන්ධකම් ඇති කරගෙන විස්තර ලියන්න පටන් ගත්තොත් අනිවාර්යයෙන් මූල කර්මස්ථානට කෙනහිල්ලක් අනදර කිරීමක් වෙනවා. සතියත් පාගගත්තා වෙනවා. ඒ වගේම අදිමොක්කේ කියලා කියන්නේ පුදුම විශ්වාසයක් පහළ වෙන්න පටන් ගන්නවා. අදිමොක්කේ කියන්නේ ශ්‍රද්ධාව කුසල ඡන්දයක් පාටපත් වෙලා කරබැලීමේ ආසාවක් පාටපත් වෙලා කරන කරන එක හරියනකොට එයාට අදිමොක්ක චෛතසිකයේ කියනවා නිසක බවක් ඇති වෙනවා පෙරදැක්මක් වෙන්න පටන් ගන්නවා මට මේ භාවනා මේ පරියන්ක හරියනවා එහෙම නැත්නම් මේ මේ චක්මන හරියනවා මේ සූත්‍රය කියනකොට මට වෙනදා නොදැපි නොදැනිච්ච තරම් කරුණු වැටෙන්න පටන් ගන්නවා කියලා ඒක පිළිබඳව අදිමොක්කයක් පහළ වෙනවා. ඒකත් අර මෙතෙක් ගමනේ එකලසේ ප්‍රයෝජනයක් තමයි. නමුත් මේක වුණත් මේක මම උපයූප එකක්. මේ අදිමොක්කේ මම මේක මගේ මේක මගේ ආත්මය කරගත්තොත් එවැනි දෙයක් නැති කෙනෙක් දකින්න හිතනවා ඒ මහා මෝඩේ නැත්නම් මෝඩියා මට වගේ තේරෙන්නේ නැහැ යාට කියලා ඒ අදිමොක්කේ තියෙන මම උසස් කරලා ඒ අධිමුඛ චෛසිකේ නැති විශ්වාසය නැති සාමාන්‍ය කෙනා පහත් කරලා අසත්පුරුෂ ගති පේන්න පටන් ගන්නවා. එයා එතකොට කැමති නෑ භවනා නොකරන අය අසුරු කරන්න. එයා කැමති නෑ මේ අන්‍යගම කෙනෙක් අසුරු කරන්න. එයා කැමති නෑ කොහොමඩක්වත් මේ පස්පව දස අකුසල් කරන කෙනෙක් මිනිසෙක් විදිහට සලකන්න. එයා සලකන්නේ බොහොම පහත් විදිහට. ඒ මොකද මට ඇති වෙච්ච විශ්වාසය මට හැමදාම තියෙ මේක නීතියයි සුඛයි සුබයි කියලා හිතනවා. එතකොට එයාට අනිවාර්යයෙන්ම නුරුස්නා ගති, මාන්නක්කාර ගති, ඔලොමල ගති ගොඩාක් පහළ වෙන්න පටන් ගන්නවා. ඒක මේ භාවනා කරන අය තුල ගොඩක් වෙලාවට දැක ගන්න පුළුවන් එකක්. එයා මේ අනික් අයට වැඩිය උසස් විදියට මට සලකන්න ඕනේ කියලා එහෙම නැත්නම් මම ඉන්න ඕනේ කියලා අඳිනවා. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේක වෙලා තියෙන්නේ මම මෙතෙක් කරගිය පාරේ ඇති වෙච්ච විශ්වාසය නිසායි. ඒක ධර්ම ගුණයක් තමයි. නවත් මේක ආඩම්බරයට තියාගන්න එපා. මාන්නෙට තියාගන්න එපා කියලා තමයි නිහතමානී වෙන්න කාරණාවක් කරගත්තොත් මේක මගේ නෙමෙයික බුදුන්ගේ දෙයක්. මේක මගේ නෙමෙයික ධර්මයේ දෙයක්. මේක මගේ නෙමෙයිකට සංඝයාගෙන් ලැබිච්ච දෙයක්. මේක මගේ නෙමෙයි වගේ සීලේ තියෙන තක් විතරයි මේක තියෙන්නේ කියලා ඒක අදිමොක්ක චෛතසිකය නියතමානී පැත්තට දැම්මොත් ඒකට දෙයියොත් වඳිනවලු බ්‍රහ්මියොත් වඳිනවලු. මෙච්චර මේ අධිමුඛ්‍ය වගේ පෙරදැක්මක් විශ්වාසයක් අවිශ්වසනීයත්වේ නැති ගතියක් දැකලත් ඒ මිනිස්සයා මේ තමන්ගේ ලැබිච්ච භාවනා ප්‍රතිඵල කාටවත් කියන්න යන්නෙත් නැහැ. නිතිපතා මොනක්වත් නොලැබිච්ච කෙනෙක් වගේ හරියට වෙලාවට භාවනා කරනවා හරියට වෙලාවට සක්මන කරනවා හරියට කාලසටහන කරගෙන ගත කරනවා බොහෝම ආධුනිකෙක් අන්න ඒක කිසිම මිනිසෙකුට අගේ කරන්න තේරෙන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ භාවනාව හරි ගියා නම් ඉස්සර වගේ දිගටම පරියන්කට යන්න ඕන කමන්නේ. එහෙම නැත්නම් මේ වෙලාවට වැඩ කරන්න ඕනේ. මට වෙන්දට වැඩි ඉන්නේ ටිකක් අඩුවෙන් භාවනා කරාට කමක් නැහැ කියලා වගේ තමන් විසීම තමට ලකුණු දා ගන්න. මේ විශ්වසනීය ඇති වෙලා ඒ විශ්වසනීයත්වයේ අදිමොක්ඛය විදසනා උපක්ලේශ කරගන්න නැති එක නම් දැනගන්නවා මේ හම්බ වෙච්ච වෙලාවේ වැස එන වෙලාවේ කොට ගොවිතැන් කරන ගොවියා වහවහ තමන්ගේ කුඹුර කරගන්නවා වගේ මේ හැමදාම මේක හම්බ වෙන්නේ නැහැ නිසා ඔය කෙලෙස් ඇති කරන්නේ නැතුව වැඩ කරන්න ඕන කියලා එයා ඒක ආයෝජනය කරනවා නැවත නැවත ආයෝජනය කරමින් අවස්ථාවේ ප්‍රයෝජන ගන්නවා. එතකොට ඒ කිනාට එන පග්ගහ කියලා කියනවා පග්ගහිත විරිය කියලා. වෙනද කරාරින වෙනද පශ්චාත්තාප වෙන වෙනද පසුබාන කුසීත වෙන කරුණුම දැනගෙන ඒ වෙලාවේදී මට මේ වැඩේ දිගට කරගෙන යන්න බැරිද කියලා වෙනද කුසීත වස්තු දැන් විරිය ආරම්භ වස්තු බවට පත් කරගන්න. එයා දන්නවා ඉස්සර නම් මම මේ පොඩ්ඩක් සීතල වෙනකොට පැත්තකටලා බුදිය ගන්නවා. දැන් නෑ බලන්න ඕනේ ඒ සීත වේලාව භාවනාවට හොඳ වෙලාවක් ඒ කොහොමද කරන්න කියලා. පොඩ්ඩක් රත් වෙච්ච ගමන් দাঁඩි දාපු ගමන් ඇඟ හොදාගෙන පැත්තකට වෙන්නේ නැතුව මේ රත් වෙච්ච වෙලාවේ කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ දෙක වෙනද කුසීත වස්තු කරගන්න දේවල් විරියාරබ්බ වස්තු කරනවා. ගමනක් යන්න කලින් ගමනක් ගිහිල්ලා ඇවිල්ලා දැන් මට යන්න ගමනක් තියෙනවා කියලා භාවනා නොකර ඉන්න නැත්නම් ගිහිල්ලා ඇවිල්ලා භාවනා නොකර ඉන්නවා ගමන් මහන්සි කියලා. නමුත් විරියාරම්භ වස්තු තියෙන කෙනා හිතා ගන්නවා මේක යන්න ගමනක් තියේදී මට ගමනේදී වෙන තතං කරගන්න හම්බෙන නිසා කල්ලතු ටිකක් වැඩිපුර භාවනා කරන්න ඕනේ. ගමන ගිහිලා ආවට පස්සේ මේ ගමනේදී අඩුපාඩුවලත් එක්ක දිගට කරන්න ඕනේ කියලා එයා ඒ කරුණු විරිය ආරම්භ කරන එහෙම නැත්නම් අවස්ථාවේ වාසිය දන්න කෙනෙක් වගේ පාවිච්චි කරන්න යනවා. එතකොට ඒ කෙනා ඒ ඇති වෙන පග්ගහ දැඩි කොට ගන්න ගතිය අනුන් පහත් කරන සලකන්නේ මේ කෙලස් කපන වැඩේ දිගින් දිගට දිගින් දිගට කරන්න උදව් කරගන්නවා. එතකොට මේ උත්ථා ප ဋ ාණ කියලා කියන සතියේ පුදුම ගතියක් එන්න පටන් ගන්නවා. හිටගෙන හිටිය සතියේ තියෙනවා, ඉඳගෙන හිටිය සතියේ තියෙනවා, කෑම කනකොට සතියේ තියෙනවා, එදිනදා වැඩවල සතියේ තියෙනවා. වැඩ දෙක තුනක් කරනකොට උනත් සතිය එළඹ සිටන ගතියක් එන්න පටන් අර ගන්නවා. ඒකලස ආවට පස්සේ ඒක ඔය ක්‍රීඩාවක් කරනකොට ඒ ක්‍රීඩාවට එල්ල වෙලා ආවට පස්සේ යාට බොහොම ලස්සනට සුකනමේ විදිහට වැඩේ කරගෙන යන්න පුළුවන්. නැත්නම් සින්දු කියන්න පටන් ගත්තාට පස්සේ ගායකයෙකුට ඒ මූඩ් එක ආවට පස්සේ එයා ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. අර පටන් ගන්නකොට තියෙන කෝල ගතිය එන්නේ නැහැ. ඒ වගේ මේ උප ဋ ාහන ගතිය වගේ සතිය එන්න ගත්තාම අපි ඉස්සර අරමුණෙන් හිත පිට යනකොට මූල කර්මත්තෙන් හිත පිට යනකොට සතිය නැහැ කියලා චෝදනා කරුවට උපට්ඨානාවට පස්සේ වෙනවා අරමුණෙන් හිත පිට ගියාම වඩා හොඳ සතියක් තියෙයි. ඒකයි දන්නේ පිට ගිය බව. පිට ගිය බව දැනගන්න බැරි නැත්තම් එතකොට මොන සතියේ මොන විදිහේ හැලහැප්පීමක් වුණත් අමලිය සිද්ධ වුණත් අරියාදුවක් සිද්ධ වුණත් ඒක වෙන්නට වැඩිය හොඳට පේන්නේ සාමාන්‍ය අරමුණේ තියෙන සතියට වැඩිය මේ සුපතිට්ඨිත සතිය කලබගෑනියකදී අරියාදුවකදී අසහනයකදී අශීරු අවස්ථාවකදී වඩා හොඳින් පේනවා. ඉස්සර හිතුවේ එහෙම නෙවෙයි. ඉස්සර හිතුවේ මේ සත්‍යයට කෙනෙහිකමක් ඇවිල්ලා අරියාදුවක් ඇවිල්ලා කියලා. නමුත් මේ උප ဋ ාණේ ආවට පස්සේ පේනවා අර සාමාන්‍ය ගමන යන සතිය නෙවෙයි. ඒ බාධක තියෙද්දි එයාට ඒක වාහනේ වාහනේ හප්ප ගන්න නැතුව සෙනග ඉන්න පාරක වාහන ගෙනියන කෙනෙක් වගේ ගොඩක් වාහන තියෙන තැනක හප්ප ගන්න තු ගින්න කෙනෙක් වගේ ඕනේ නගරයක ඕනේ තැනක අරගෙන යන්න පුළුවන් ප ဋ ාණයක් එනවා. ඉතින් ඒකත් අර කලින් කදින් ආපු කැඩි කැඩි යන සතිය ප්‍රයෝජනයක් තමයි. නමුත් මේ ඒක නිසා බෝචාණන් කතා කරන්න යන්න නරකයි. අන්ධහර පාහන්න යන්න නරකයි. එහෙම නැතු ආධුනිකයෙක් දැකලා කිව්වොත් ඒ මට භාවනා කරන්න බෑ මට මදුරෝ කරනවා කියලා ඒ යාට පිළිගන්න ඕනේ. එහෙම තමයි පටන් ගන්නකොට එහෙම තමයි. දාඩි දානකොට බෑ තමයි. ඉතින් යාට උදව් කරන්න ඕන උදව් කරලා කියලා දෙන්න ඕන. නමුත් ඒක ඉස්සරහට යනකොට පුරුදු වෙනකොට ඕවච්චර ගාණක් වෙන්නේ පටන් ගන්නෙදී නම් කාටත් ඒ මූලික අනුග්‍රහ සප්පාය කරනු සලසලා දෙන්න ඕනේ. ඒ නිසා ආධුනිකයෙකුගේ පත්තත්වය තමගේ தත්වෙම අනින්න යනවා. එයාට කරන්න තියෙන උදව්ව කරන්න ගිහිල්ලා කෙන කොනහන්නත් එපා. අව탁සීරු කරන්නත් එපා. එතකොට අර ඇතිවිච්චි සුපතිත්‍ත්‍ය සතිය සත්පුරුෂ වැඩකට යෙදුවා වෙනවා. සත්පුරුෂයා කරන්න තියෙන ඕම තමයි පටන් ගන්නකොට කවුරුත් ඕම තමයි. ඒ නිසාම දිගට කරන්ඩ කරගෙන කරගෙන යනකොට Tamanට මේ තනිතලා පොළොවේ නෙවෙයි ඇද පොළොවේත් නටන්න පුළුවන් ගිලාවක් එනවා. ඉතින් ආධුනිකයා නම් නටන්න බැරි පොළොව ඇදයි කියලා කිව්වට ඒකට කියන්නේ තනි තනිතලා නටලා පුරුදු වෙන්න. පහු වෙනකොට පහු වෙනකොට ඇද පොළොවේ නටන්න පුළුවන්. ආන්නේ විදියට මේ ශාසනය පවතින්න නම් ඒ වගේ Taman ළඟ ಗುಣ මතුවෙනකොට ඒක උපක්ලේශ වෙන්න දෙන්න හොඳ නැහැ. ඒක අසප්පුරුෂ ගතිය වලට යන්න දෙන්න හොඳ නැහැ. කාලකන්ණි ගතිය වලට යන්න දෙන්න හොඳ නැහැ. මේ සම්බන්ධ වෙන එකනවා වැටෙනවා විතර නෙවෙයි තමනුත් දවසක මේ කටයුතු නිසා මාන්නකාරකම් නිසා නැත්තම් ප්‍රපංචකරණේ නිසා මේ සතියෙන් ගිලිනවා. සතිය තියෙන උප ဋ ාණ කෘත්‍යයෙන් ගිලිනවා. එතකොට මේ උපේක්ඛාව ආවත් ඊගාට නම් වෙනි සඳහන් කර තියෙන උපේක්ෂාව. එයාට හුඟා පුළුවන් මේ කෙනෙක් කිසాత බැඳගෙන අඬද්දී එතන අධික විදියට සතුටු වෙදී දැනගන්න පුළුවන් ඒ ළමා ගතියට එහෙම තමයි. මේ පොඩි දෙයක් හම්බෙච්චාම මහා ලොකෝට පාටි දාගෙන කෑකොත්තම් ගහන ලවුඩ් ස්පීකර් බැඳගෙන කෑ ගැහුවට ඕක වෙ නටන දෙයක් ඇත්තේ නෑ. නමුත් මේ නටන මිනිස්යාව පහත් කළා සලකන්න එපා. සලකන්න අපිට අයිතියක් නෑ මොකද අපිත් එහෙම නටලා තියෙනවා. ඒ නිසා මේ වෙලාවේදී එහෙම තමයි. ඒක නිසා තමන්ගේ උපේක්ෂාව ඇති උනායි කියලා ඒ ලපටි ළමා ගති පෙන්නන එක නට පහත් කළ සලකන්න ගියොත් මේ තමන්ගේ උපේක්ෂාව නිසා තමන්ට දිවසන ගතිය නිසා තමන්ගේ තලතුණ ගතිය නිසා අනුන්ට කෙනහිල්ලක් සිද්ධ වෙනවා. ඒ කෙනහිල්ල ආපිට කැපෙනවා. ඒක නිසා ඒ උපේක්ෂාව ඇති උනාට ඒ උපේක්ෂාව මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව මගේ ආත්මය කරගන්න නැතුවේ. ඒක ඒ තඳහන් කරලා තියෙන උපේක්ෂා සම්බොජ්ජංගය ගැන කතා කරනකොට උපේක්ඛා සම්බොජ්ජංගය බොජ්ජංගවල ඉහළම කෙලවර. ඒකෙත් කියලා තිනෝ උපේක්ඛා සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිච්චසග්ගාණ පස්සේ. මේ ඇතිවිච්ච උපේක්ෂාව පවා නිකන් පුම්බ ගන්න හදන්න එපා. අඳින්න හදන්න එපා. ඒක විවේකීව කරන්න. ඒක එනවා ඒක යනවා. ඒක නිසා මම හැම වෙලාවෙම උපේක්ෂාවෙන් දියුණු කෙනෙක් කියලා හිතාගෙන මේ උපේක්ෂාව නැති වෙනකොට පශ්චාත්තාප වෙන්න යන්න එපා. උපේක්ෂාව තියෙනකොට ආඩම්බර වෙන්න යන්නත් එපා. විරාග නිසිතා මේ උපේක්ෂාවත් නුඹ අතැල්ල යන වෙලාවක් එනවා. ඒක මේ උඹේ උපේක්ෂාවේ තියෙන ප්‍රේම සම්බන්ධය ගැනීමක් නෙමෙයි උපේක්ෂාව කියන්නේ අනිත්‍ය ධර්මයක්. ඒක නිසා ඒක විරාග නිසිතෝ බලන්න. නිරෝධ නිසිතා මේ හොඳට අපේක්ෂා කරන වෙලාව උපේක්ෂාව මාව පලා යනවා, දාලා පලා යනවා. ඒකටත් පුරුදු වෙන්න ඕන. පටිච්චසකානුපස්සී මේ උපේක්ෂාවත් අතාරින්න වෙනවා. කියලා මේ ඇති වෙච්ච උපේක්ෂාව ගැන පවා උපේක්ෂා කරන්න කියනවා. ඒක ඉතින් සාමාන්‍යයෙන් වචනෙන් කිව්වට ඒක ගැන හදාරන්න නැති කෙනෙකුට භාවනා කරපන්දිකට තේරෙන්නේ උපේක්ෂා පිළිබඳව මොනවද උපේක්ෂා වෙන්නේ කියලා. සති සම්බොජ්ජංග ධම්ම විචේ විරිය ආදී සම්බොජ්ජංග වල ඔක්කොමත් ලියලා තියෙනවා. විරාග නිස්සන විරෝ විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිසකාන් පස්සේ අතිවිත උපේක්ෂාව ගැනත් කියනවා ඒක නිසා අපිට මේ භාවනා ජීවිතය හම්බ වෙන උසස් තත්වයක් තමයි උපේක්ෂාව. ඒක බ්‍රහ්ම විහාර උපේක්ෂාව කියලා එකක් තියෙනවා. වේදනා උපේක්ෂාව කියලා එකක් තියෙනවා. සංඛාර උපේක්ෂාව කියලා එකක් තියෙනවා. විපස්සනා උපේක්ෂාව කියලා එකක් තියෙනවා. උපේක්ෂා දාති 10ක් විතර පෙළගස්වලා තියෙනවා විසුද්ධි මාර්ගයේ. ඒ උපරිම එක තමයි සංඛාර උපේක්ෂාව. ඒක ආවත් දැන් මට සංඛාර උපේක්ෂා ඥානය ආව. මං ගෙදර යනකොට කඩ බැඳගෙන අරගෙන යන්නේ සංඛාර උපේක්ෂා ඥානය කියලා කඩ පූජානම් කරන්නේ නැතුව ඕකත් එන යන දෙයක් කියලා. විවේකීව බලන්න ඒක දිහා. පුම්බන්න යන්න එපා. වාත ගුණය ඇති කරන්න එපා. නිවාත ගුණය ඇති කර ගන්න ඕනේ. ඒකේ හරි අමාරුයි. මොකද මෙවුවා කාම වස්තු නෙවෙයි. ආමිත වස්තුත් නෙවෙයි. ධර්මයෙන්ම ලැබිච්ච දේ. නමුත් මේක උපක්ලේශ වෙන්න දෙන්නේ නැති වෙන්න හේතුව වශයෙන් පෙන්වන්නේ අන්තිමට දක්වලා තියෙන මේ නිකාන්තිය මේවට පොඩි බැඳීමක් තියෙනවා. ඕ භාතේ හොඳයි. ඥානය හොඳයි, ප්‍රීතිය හොඳයි, පස්සද්ධිය හොඳයි, සුඛය හොඳයි ආදි වශයෙන් මේවා පිළිබඳව අපි ළඟ තියෙන අර මම කියා ගන්න තියෙන ආසාවට නිකාන්තිය කියනවා මේ නිකාන්තිය කියලා කියන්නේ අයස්කාන්ත කියන වචනෙන් ආපු වචනයක් කාන්දම් ගතියක් ඒකට ඇදෙන ගතියක් තියෙනවා භාවනා කරන කෙනෙක් ප්‍රීතියට කැමැති ගතියක් තියෙනවා ඥානීය ප්‍රීතිය ඕබාත සුඛ උපක් පග්ගහ උප ဋ ාණාදී මේ ධර්ම දෙලාවට මේ බැඳිලා තියෙන ගතිය කොච්චර බණ ඇහුවත් එක සැරයක් දෙසරක් හිතුවට යන්නේ ඒකට කොහොමඩක්වත් ඇදෙන ගතියක් තියෙනවා. මොකද සංසාරය පුරුදු කරලා තියෙනවනේ අපි. භාවනා කරනකොට ආලෝකය පහළ වෙනවා හොඳයි. ඥාන ප්‍රීතිපසද්දී හොඳයි කියලා. ඉතින් දැන් යෝගාවචරය ඒකෙන් කෙලස් නොඋපදවීම පිණිස නැත්නම් ඒකෙන් ප්‍රපංචන කිරීම පිණිස එනතන ඒකෙන් වාග් බහුල්‍යයට යන්නේ යාම් පිණිස. ඒකේ කතන්දර ගොතන්න නැතුව ඒක පිළිබඳව අනුන්ට ඉඟි කරන්න යන්නේ නැතුව ඉන්න ඒකෝ හිතන තරම් ලේසි නෑ. ගොඩාක් කල්පුරුදු කරන්න ඕනේ සත්පුරුෂයන් අසුරු කරමින් මට වැඩිය ಗುಣ කොච්චර දෝ තියෙන උතුමන් වහන්සේලා කිසිම දවසක මේව ගැන වචනයක්වත් කතා කරන්නේ කතා කරනවා නම් කතා කරන ප්‍රයෝජන සලකලා කතා කරන මිසක්කා ඒ අඩුවෙන් ලැබිච්ච ආංශික වශයෙන් ලැබිච්ච මම තමයි මේ උඩ දාන්න හදන්නේ කියලා පුළුවන් තරම් ඒ ලොකු සංසි කෙලිම වචනේ පාවිච්චි කරන මේ අව탁සිරු කරන්න කියලා. මේ වටිනා දේවල්, දාවටන දේවල්. ඒවත් අව탁සිරු කරන්න පුරුදු වෙන්න කියන්නේ නැත්නම් මේක මාන්නයකට, තණ්හාවකට, මම එනිකට එන්න පුළුවන්. ඒ නිසා යෝගාවචරය ඉස්සරහට යන්න යන්න දැන් රාගය දුරු කිරීමක් නෙවෙයි මේ කරන්නේ. මේ ආමිෂය දුරු කිරීමක් නෙවෙයි. නිරාමිෂව ලැබිච්ච අනින්ජේ ප්‍රතිපත්තව ලැබිච්ච මේ වටිනා චෛතසික ටික. එහෙම නැත්නම් මේ ඉන්ද්‍රිය ධර්ම ටික මේ බොජ්ජංග ටික පවා තමන්න කෙලේශයක් නොවෙනා තාලට පාවිච්චි කරනවායි කියලා කියන එක මේ වෙන කිසිම විශේෂකමක් කියවලා නැහැ. මේ තේරවාදයේ විතරක් අපිට පැකට් එක පිටින්ම තියෙනවා. මේක પરම්පරාවෙන් ඇවිල්ලා තියෙන නිසා. නමුත් මේ කාම ලෝකේ, භෞතික ලෝකේ, ලෝක ඥානවල කිසිම තැනක මේක නැහැ. හැම වෙලාවෙම තියෙන්නේ මේක ලැබිච්ච ගමන් පාටියක් දාපන් කෑ ගහපන් කියාගෙන යන ගමනක්. ඒ නිසා ඒ අඳුරේ යනකොටම දැනගන්න ඕනේ මේ කෙනාට මේ ධම්මුද්දච්ච විග්ගහිත මානස කියන එක දන්නේ. ධම්මුද්දච්ච විග්ගහිත මානස කියන එක භාවනා ක්‍රමයක් විදිහට නම් කරලා තියෙනවා. සමත පූර්වංග විපස්සනා ක්‍රමය, විපස්සනා පූර්වංගම සමත ක්‍රමය, යුගනත් භාවනාව කියලා තුනක් පෙන්නලා හතරවෙනිට පෙන්නලා දීලා තියෙනවා. ධම්මුච්ච ධම්මුද්දච්ච විග්ගහිත මානස. ඒක තන්නේ ක්‍රම විපස්සනාවක්. ඒක සඳහා එක ක්‍රමයයි තියෙන්නේ. මට මේ ඕභාෂය ඇවිල්ලා තියෙන කියලා ඒක මල පණිනකොටම ඉර පනිනකොට මෙනෙහි කරන්න දැනගන්නවා. මේක මේ ආනාපානෙත් ඉක්මවාගෙන සතියත් ඉක්මවාගෙන එන්න හදනවා කියනකොට මල් පැන්නුන් ඉර පැන්නුන් එනකොට දැනගන්න ඕනේ ඕන දැන් මෙයා ඕනට වැඩිය සීමාව ඉක්මවලා තියෙන. ඥානීය පීචිපස්සක් දිනකොටම නම් කරගන්න පුළුවන් නම් යෝගාවචරය අරසයි. ඒ ටිකක් වෙලා මෙනෙහි කරන්න ඕනේ. මේක ඕනට වැඩි මේකට මගේ හිත ඇදිලා වැඩි කාන්දම් ගතිය වැඩි කියලා ඒ මෙනේ කරගන්න පුළුවන් ගතිය වෙන්න මොනම දෙකින්වත් ඒ වෙනුවට වෙන එකක් කියන්නේ වැපින් කරලා තිබ්බට ඥානෙ තිබුණාට මොනවා තිබුණත් මේ ඕනට වැඩි මට්ටමකට මේක ඇවිල්ලා තියෙනවයි කියලා ඉහවහ ගිහිල්ලා තියෙනවයි කියලා තීරුම් ගැනීමේ මූලික ලක්ෂණය තමයි තේරුම් ගැනීමේ පසුපති පසුපතිපලය පසු ප්‍රතිපලය තමයි එයාට මෙනෙහි කරන්න හිතෙනවා දැන් නම් මේක මට්ටම පැනලා තියෙන්නේ කියලා. ඒක හරියට හොඳ කැම වේලක් හම්බ වෙච්චාම දැන් මට මේ ඇති කියලා පිටු හතර පහක් කන්ට බඩේ ඉඳ තියාගෙන වතු ටිකක් දොන්ටේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් අපට සංඝයාට උගන්වනවා චත්තාරෝ පංචාලෝපේ අබුත්වා උදකම්පීවේ. කොච්චර රසමස උලක් ලැබුණත් හතරක් පහක් පිඩු ඉඩතියෙදී වතුර ටිකක් බොන්නේ කියලා. එහෙම නැතුව කාපිරි ඇත්තම ගෙදර ගියා වගේ කාගෙන කාගෙන ගිහිල්ලා ඉස්මෘතාට ගියාට පස්සේ දොස්තර කිව්වොත් එහෙම ඇඟිල්ල ගහපන් කියලා උගුරේ ඉතින් දොස්තරට කියන පුල්ලොත් පිස්සු දොස්තර මහත්තයා ඇඟිල්ල ගහන්නවත් ඉඩක් තියෙනවා නම් මේ ඇඹුල් කෙල් ගෙඩියක් කනවනේ. ඒකත් කාලාවිල්ල තියෙන. ඇඟිල්ල ගහ ගන්නවත් ඉඩක් නැහැ. අද මේ කාමභෝගී ගත කරන මිනිස්සු මේ සුඛභෝගීට ගිය මිනිස්සු මේ පාරිභෝගකත්වයට ගිය මිනිස්සුන්ට කිසිම සීමාවක් නැහැ. උන්දලානේ උන්දලාගේ දරුවෝ ගැන හිතරකොට නම් තිරිසක්. ඒක නිකන් පෙරේත ලෝකයක් වගේ විනාශ කරන දේවල් වල ප්‍රමාණය හිතා ගන්න බෑ. ඒගොල්ලන් හිතා ගන්න බෑ මේ කණ්ඩ මොඩ නැතුව 90ක් ජනතාව රැයට බුදියන්නේ කණ්ඩ නැතුව කියලා. මේගොල්ලෝ පාටි දානවා. මේගොල්ලන් දන්නේ සීමාව දන්නේ නැහැ. ඒ මොකද මහ පොළවේ නෙමෙයි ජීවත් වෙලා තියෙන්නේ. ජීවත් වෙලා තියෙන මේ අම්මලා තාත්තලා හදලා තියපු සුරංගනා ලෝකෙක. ඉතින් ඒ කෙනාට ඒක තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා භාවනාවට ඒ දැනුමෙන් කිසිම සම්බන්ධයක් නැහැ. ධම්මුද්දච්ච විග්ඝහිත මානස කියලා කියන්නේ මාත් තමයි යම් දෙයක ප්‍රමාණික මොල යනකොට අද දැන් ඔන්න අනතුරුදායක මට්ටමට ආවා කියලා ඒ සීමාව මල ඉක්මවන වෙලාවේ නොදන්න කෙනාට පෘථග්ජනය කියනවා. දැන් මම යන්නේ සීමාව ඉක්මවලා කියලා දන්න කෙනාට ආර්යයන් වංශය කියලා කියනවා. නැත්නම් යාට හික්මෙන්න පුළුවන්. ඉතින් මේ හික්මීම කවුරු හරි ඇවිල්ලා කිවි වැලෙන් ගහලා දඬුවම් කරලා හිරේ දාලා දෙන හික්මීමක් නෙවෙයි මේ කතා කරන්නේ. තමා විහිීම Tamanට පටව ගන්න. නැත්නම් මේක සීල ශික්ෂාව නෙවෙයි මේ කතා කරන්නේ. සමාධි ශික්ෂාවත් නෙවෙයි මේ කතා කරන්නේ මේ කරගෙන ප්‍රඥා ශික්ෂාව කියන්නේ. ඇති වෙච්ච සමාධිය වුණත් ඕනකට වැඩි ඉක්මනට යනවනම් හරියට ඒක ප්‍රමාණි දන්න ගතියට දන්නේ නැති කෙනාට පුත්තජනයයි කියලා කියනවා. ඒක කාපිරි ඇට්ටෝම් ගෙදර ගියා වගේ තමයි. ඒ කනවා කනවා කනවා කනවා ඉවරයක් නැහැ. තීමාව දන්න කෙනා මේ දැම්මට සෞඛ්‍ය සම්පන්න මට පැනලා තියෙන කියලා සීමාව දන්නේ කෙනා තේරුම් අර ගන්නවා මේක කල් ඛණ්ඩ සාතාව තිබුණාට මේක නතර කරනවායි කියන එක පුදුමාකාර අමාරුයි. කන්දක් උඩ තිබුණ ගලක් පෙරලීගෙන එනකොට Java කැවුනට පස්සේ නතර කරන්න හදනවා. මොන තාලිමත් කරන්නේ කරනවන කරන්න තියෙන කන්දෙන් ගැලවෙන්න ඉස්සලා නැතර කරන්න. ඒ නිසා මුලට යන්න වෙනවා. දැන් තේරෙනවා මේ ලේසියටත් පහසුටත් ගල් පෙරලා පෙරලා හිටියා දේවදත්ත වෙලා. නමුත් මේ ගල Java කැවුනට පස්සේ මොකාටවත් නැතර කරන්න බෑ. ඊට පස්සේ අඬා හොගාලා වැඩකුත් නැහැ. ඒක නිසා මීට පස්සේ ඒ එල්ලිලා තියෙන ගල් පෙරලන්න යන්න එපා. මේක Java කැවුනට පස්සේ උඹට නෙවෙයි සැක්කරටවත් බේරන්න බෑ කියලා ඒ රෝගය වෙන්න ඉස්සෙල්ලා හෙදකම පුරුදු වෙන්න පටන් අර ගන්නවා. අපි මේ කාමයට ආසාව වගේම ඕභාසයටත් ආසාවක් තියෙනවා. ඥානයට ආසාවක් තියෙනවා. ප්‍රීතියට ආසාවක් තියෙනවා. පස්සද්ධියට ආසාවක් තියෙනවා. සුඛයට ආසාවක් තියෙනවා. මේ ආදී මේ උපක්ලේශ වලට ආසාවක් තියෙනවා. ඒකත් උපේලා තියෙන. නමුත් ඒක ප්‍රමාණය පැනපු ගමන් ඒකම ඒ කෙනාට අහේනිය පිටස හිටිනවා. අන්න ඒකෙදි කාටවත් දොස් කියන්නේ නැතුව කායවත් පිහිටකුත් නැතුව Tamanටම ඒක වටහා ගන්න පුළුවන් ගතිය තමයි ඒ මාර්ගය සහ අමාර්ගය තේරුම් ගැනීමේ ඥාණය. Eh, ඉතින් ඒක හැමෝටම අදාළ බණක් නෙමෙයි. ඒක භාවනා කරලත් සෑහෙන සාර්ථකත්වයකට ගිහිල්ලා සත්පුරුෂයෝ දැකලා සත්පුරුෂ සංසේවනය කරලා සද්ධර්මයේ අහලා සද්ධර්මයේ විඥානකූල වෙලා තමගේ දුර්ලකම දැනගෙන මේකට වෙන කාටවත් උදව් කරන්න බෑ. මමම මේකට වේදකමට වැඩිය හේදකම පුරුදු වෙන්න ඕනේ කියලා ඒ යම් කිසි කෙනෙක් ගත්තොත් මගේ ජීවන රටාව වෙනස් කරගන්න ඕනේ කියලා ඒ කියන්නේ යාගේ වෙලාව ඇවිල්ලා තියෙන්නේ. යාට පුළුවන් දැන් ඕන දෙයක් කරගන්න යන්න පුළුවන්. මීට කලින් මේ ජීවන රටාව වෙනස් කරුවා කියලා ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා ඔය ආනන්ද සප්පයි වගේ සූත්‍රවල සරුවච්චන්සේ පින්නවා මෙන්න මෙතෙන්ට ආවට පස්සේ තමයි අරණ්‍යගත වීම කරන්න ඕනේ කියලා. මීට කලින් අරණ්‍යගත උනායි කියලා මහා ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. මීට කලින් රුක්ක මූලගත උනායි කියලා මහා ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. මේ මට්ටමට ගියා එන්නේ ඉස්සල්ලා ශූන්‍යකාර වුණත් මහා ලොකු ලාභයක් ලැබෙන්නේ නැහැ. මොකද මෙතෙට ගියාට පස්සේ තේරෙනවා මේ මුළු ලෝකෙම ශිෂ්ට වෙන්න හැදුවට බුදුරජාණන්සේ අපි වෙනුවෙන් නම් කරන ලද කැලේ තාම අපි වෙනුවෙන් අපේක්ෂාවෙන් බලන්නේ. බුදුරජාණන් වහන්සේ අපි වෙනින් නම් කරලද මේ රුක්ක මූලය අන්ධහැර පාන්න නැතුව අපි වෙනින් තාම බලහන් ඉන්නවා. ඒ වගේ මේ ශූන්‍යාගාරය කියලා බුදුහමරෝ දීපු දේ ඒක ඇවිල්ලා පැනලා වරින් මයි ළඟට කිව්වේ නැතුණාට මෙතෙන් ඉන්න කෙනාට තේරෙනවා ක්‍රමයෙන් මේට තමන්ට සේන්දු වෙන්න පුළුවන් ශූන්‍යාකාරයකට ඒක බුදුරජාන් වහන්සේ දීපු එක දීකේ වටිනාකම ප්‍රයෝජනේ වැටහෙන්නේ මේ මාර්ගය අමාර්ගය දෙකයි සත්පුරුෂය අසත්පුරුෂයයි මේ බාලයෝගේ බහුල ලෝකයේ දිහා බලනකොට ලේෂිම වැඩේ තමයි මේගොල්ලන්ට යුක්තිය පසිඳ පසිඳ ඉන්නවට වැඩිය බයපක්ෂව මෙතනින් පැත්තකට වෙන්නේ. මේ යන රැල්ල හදන්න බෑ. ඒක බුදුහාමුදුරණත් හදන්න බෑ. ඒ නිසා මේ බෞද්ධ රාජ්‍ය හදන්න හදනවා අරක දිනු කරන්න හදනවා මේක දිනු කරන්න හදනවා මේ තමන්ගේ ගෙදෙට්ට මර්ගාතේ තියාන තමයි මේ ලෝකෙට ප්‍රකාශය නටන්නේ. භාවනා කරන එකට තේරෙනවා ඉතලා උඹ පරිසම්බයං. නැත්තම් මම් පරිසම්. ඒ සඳහා බුදුහාමුදුරෝ වර්ග ભેදයක්, ಜಾති ආගම් ભેදයක් තොරෝ කියලා කියලා තිනවා රිංගපං කැලේකට. ඵලයන් ගහක් මුලට. සීන්දුවයන් හිස් තැනකට. ඒක උඹට කතා කරන එකක් නෑ. මුතුමට යන්න හිතෙන්නේ ඥානෙ මෝරනකොට නම් මෙන්න මේ මට්ටමේදී මේ ලෝකයේ තියෙන හරියක් තියෙන ප්‍රෝඩාවම තමයි. ෂට ගතියම තමයි. මායාවී ගතියම තමයි. ලීලාව තමයි. මිරිඟුව තමයි. හීනයක් තමයි. මවාපෑම තමයි. ආලවට්ටමක් තමයි. ඒකට තමයි අපි දරුවෝ බිහි අපි බිලි කරලා තියෙන්නේ. <clears throat> වැඩියෙන් ආලවට්ටම් කරන එකට වැඩියෙන් සාතික සම්මාන දෙනවා. වැඩියෙන් පොම්බලා දක්වන්න පුළුවන් අයට පොම්බන්න දෙයක් නැහැ. පොම්බලා දක්වන කට්ටියට තෑගි දෙනවා. නොබෙල් ප්‍රයිස් දෙනවා. බෙල් එකක් තියෙන ප්‍රයිස් එකක් දීපන් දෙනවනම් දෙන්නෙත් Nobel. බුදුරජාණන්සේ දෙන නොබෙල් එක වෙනයි. ওই ගෝසාව මොකුත් නැහැ. ඒකත් නොබෙල් තමයි. ඒකත් නෝබල් තමයි. නමුත් ওই බයිලා නැහැ. නිස්සද්ද වෙලා පැත්තකට යන් කියන එකයි තියෙන්නේ. ඉතින් ඒ පාර යනකොට මෙන්න මේ කාරණා යම් ආකාරයකට පටලවාලා තේරුම් ගත් එකක් වගේ කියලා තමයි හිතෙන්නේ මහායාන බුද්ධ ආගම. මහායාන බුද්ධ ආගමේ මේවා ටිකක් තේරවාදයට වැඩිය හුවා දක්වන ගතියක් තියෙනවා. මවාපාන ගතියක්. නමුත් මම අර ඊයේත් මතක් කරපු විදිහට සූරංගම සූත්‍රයේදී ඒ පසු කාලීන රචනා කරපු සූත්‍රයක් මේ වගේ උපක්ලේශ 10ක් නෙවෙයි 50ක් දක්වලා තිනවා. රූපේ වටලවා ගත්තොත් උපක්ලේශ 10ක් එනවා. වේදනාව පිළිබඳ පටලවා ගත්තොත් අනාගත්තොත් ෂටපතියට අහුනොත් තව උපක්ලේශ 10ක් වෙනවා. සංඥා, සංස්කාර, විඥාන වශයෙන්. ඉතින් මම මතක් කරත් ඒකයි ඒක මේ වෙලා තියෙනවා නම් කාට හරි කියව ගන්න. ඒ සූරංගම සූත්‍රයේ තියෙන සංඥාව සම්බන්ධ ඒ උපක්ලේශ 10 කියවන්න ලියලා තියෙන එක තේරුම් ගන්න බැරි තරම් ඉතාමත්ම සියු. හැබැයි පේනවා මේක මේ මනෝ විකාරකෙ ලියුප එකක් නෙවෙයි යම් ප්‍රමාණයකට අතගාලා ලියලා තියෙන්නේ හැම ආගමකම තේරවාදයක් ඇතුළුව හැම ආගමකම Taman මවාගත්ත ලෝකයක ජීවත් වෙන මිනිස්සයා ඕනෙම සංඥාවකින් පට වටන්න පුළුවන්. අපි ජීවත් වෙන්නේ අපි මවාගත්ත ලෝකයක. ඉතින් ඒකේ ඉන්න කෙනාට මේ සංඥාව පිළිබඳව යමක් දාපු ගමන් එයා ඇතුලේ බිල්ල තියෙන බව දන්නේ හැම පිටිම කනවා. කෑවට පස්සේ මාළුවා ගොඩ. ගොඩට ආවට පස්සේ ආය යුස්තිය පස්සේ නරන්න වෙලාවක් නැහැ. මානවයිති වාසිකම් ඉල්ලන්න වෙලාවක් නැහැ. මාළුවා කොක්කේ. ඉතින් කාටද පුළුවන්කම තියෙන්නේ හැම කාලා බිල්ල නතර කරන්න. බිල්ලිය ගාවට ගිහිල්ලා හැම නතර කරන්න පුළුවන් මිනිහර තමයි නිවනක් හම්බෙන්නේ. ඒක නිසා රට්ටපාල ස්වාමීන් වහන්සේ තමන්ගේ දෙමාපියොත් තමන්ගේ පරණ අඹුව පස් දෙනත් දාපු ප්‍රෝඩාවෙන් බේරිලා එළියට ගමන් කියලා tie. කියනවා මුව වැද්දෙක් මුවෙක් අල්ලන්න උගලක් අටවලා තියේදී දක්ෂමුවෙක් ඇවිල්ලා ඒකේ තියෙන රසම සවුල කාලා උගුල ගස ගන්න නැතුව යනකොට මූවැද්ද අඬා සිටිනාසේ මගේ අම්මලා තාත්තා ඒ පරණි අඹුව ටිකයි මාව අල්ලගන්න හිතුවා. නමුත් මාව අල්ලන්න බෑ. මම හැම කෑවා. හැබැයි උගුල ගස්සගත්තේ නැහැ කියලා. කාටද පුළුවන් මේ වැඩේ කරන්න? අපිට පුළුවන් ද මාළුවෙකුට උගන්නන්න ඔය තියෙන රසමස උලුඹේ අත්තමුත්ත කාලෙවත් හම්බෙච්ච එකක් නෙවෙයි. හැබැයි ඕක ඇතුලේ ගොයිය කොක්කක් තියෙන. කොක්ක ළඟට ගිහලා නතර කරපන් කියලා. බෑනේ ඊගා මාළුවා එන්නේ ඉස්සෙල්ලා මූගිල ඩක් ගාලා gediy පිටිම කන. කනකොටම උඩ තියෙන පොරොප්පේ පොඩ්ඩක් හෙල්ලෙනවා අර ඩක් ගාලා ගත්තපුවාම ගොඩ තමයි. ඉතින් අපිත් මේ කාම ලෝකේ අනිත් එකනට වැඩිය ගිහිල්ලා කණ්ඩ ගියාම මේ තණ්හාමාන දිට්ටි කියන මේ පාෂ තුන ඔය හැම ලාභයක සත්කාරයක සම්මානයක සිලෝකයකම තියෙනවා. දැන් මේ සංස් මේ සංයෝජන කියලා කියන්නේ මේ හැකිලි වලට. බිලිකොකුතු 10කට. සෝවාන් වෙනකොට බිලිකොකු තුනක් කැලින් වෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලප. ඊට පස්සේ මේ විලිකොකොල ඇමිනෙන ගතිය නැතිනවා. කොක්ක තියෙනවා බිලියක් වෙන්නේ. ඉතුරු ටික තමයි ඉතුරු වෙන්නේ. ඒ නිසා බිලිකොකු නැති වුණා නෙවෙයි වෙන්නේ අර හැකිල්ල දිගෑරේ. එතකොට කාටවත් එකේ ඇවිලෙන ගතිය, පටලවෙන ගතිය නැති වෙනවා. ඒකේ එක සංඥාවක් තමයි මේ Tamanට ආස කරන දේවල් Taman ළඟට එනකොට ඒ ලැබිච්ච දේ මාන්න කරන්න ගත්තොත්, මම කියා ගන්න ගත්තොත්, මගේ ආත්මය කර ගන්න ගත්තොත්, ඒකම Tamanට පාශයක් බාටපත් වෙනවා. මේ මේ කියන දේ මේ මාර්ගය අමාර්ගය දෙක තේරීම සිද්ධ වෙන්නේ මිච්ඡා සංකල්පේ නිසයි කියලයි අසාරේ සාරමතිනෝ සාරේචාසාර දස්සිනෝ යේ සාරණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරං ඒ නිසා මේ මිනිස්සයා මෙතෙන්ට එනකොට එයාගේ විතර්කවලත් පුදුමාකාර කෙහෙල් ගෙඩිය පොත් ඇරියා වගේ වෙනසක් සිද්ධ වෙනවා ඒක ලොකු සාංශය හොයලා දාලා තියෙන ඔය අපේ සමත විදර්ශනා භාවනා මාර්ගයේ පොතේ භාවනා යෝගාවචරයට විතර්ක නමයක් තියෙනවා ඒ විතර්ක වලින් ප්‍රධාන තුන තමයි කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියලා ඔය මේ ධම්මා දිට්ඨි ධම්මා සංකප්ප කියනකොට මිච්ඡා සංකප්ප කියලා පෙන්වන්නේ ඌවා. ඉතින් ඒකට මේ නික්ඛම්ම විතක්ක, අව්‍යාපාද විතක්ක, අවින්තා විතක්ක කියලා අපි ගීගෙන් අතහැර යාම, මෛත්‍රිය වැඩි වීම, කරුණා වැඩි වීම ආදී දේවල් කියන ප්‍රධානම කෙලෙස්. ඒක සමාජයත් ශිෂ්ටාචාරයත් විනාශ කරන જાති දේවල්. එනිසා යෝගාවචරය මුලින් කරන්නේ ඒ කාම විතක්ක නැති කරන්න හදනවා විහිංසා විතක්ක ව්‍යාපාද විතක්ක. යම් දවසක මේ ප්‍රධාන ගොරෝසු විතක්ක තුන අපේ හිතින් අයින් වුණාට පස්සේ ඊට වැඩිය සියුම් වෙච්ච විතක්ක හයක් මෙතෙක්කල් ප්‍රසිද්ධ චරිත රංගපාපු නැති ප්‍රධාන චරිත රංගපාපු නැති විතක්ක හයක් එනවා ඒ විතක්ක හය නරකට පේන්නේ හැබැයි අර කාම විතක්ක කරපු වැඩේ කරනවා. ඒ නිසා මේ විතක්ක විජය කියලා එකක් සත්‍ය විසුද්ධි පොතේ ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා. ඒ විතක්ක විජය කරනකොට ඒකේ නා මේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක නතර වුණාට එයා සටන පාවා දෙන්නේ ඊට යට බැලූ බැල්මට සදාචාර වගේ පේන බැලූ බැල්මට හොඳ ඒ විතක්ක ටික දැන් එන්න පුළුවන් කියන එක නැත්නම් ආවට පස්සේ ඒ ගැන අසත්පුරුෂෙක් වශයෙන් වසංගන්න නැතුව හෙලි කරන්න පුළුවන් ගතියක් එනවා මේ පොත් කියවලා බලලා තියෙනවා. සුතමේ ඥානෙ තියෙනවා. නළුනොත් වෙන්නේ මොකද්ද? මේ විතක් එනකොට හිත යටින් ඒවට ප්‍රේම කරනවා. ඒක නිකන්තියක්. ඒක මේ කාන්දා ශක්තියක් වගේ තියෙන්නේ. ඒකේ පෙන්නලා තියෙනවා ඥාති විතක්ක. මේ Tamanට භාවනා කරගෙන යනකොට මගේ අම්මට තාත්තට කියලා දෙන්න හිතෙනවා. එහෙම නැත්නම් දන්න කෙනෙකුට මේක කියලා දෙන්න හිතෙනවා. ඒ වළක්වන්න බැරි දෙයක්. අනේ මම මේ මාත් එක්ක මගේ යාළුවා හොය හොයා ගියා. නැත්නම් මාත් එක්ක මගේ නෑයෝ හොය හොයා ගියා. ඒ නෑයා අතන ඉන්නේ දැන්. මට මෙතන හම්බුණා. ඒ නිසා මම කොහොම හරි මේ නෑයට මේක කියලා දෙන්න ඕන කියලා මේ තමන්වත් තාම ප්‍රත්‍යක්ෂණය කරලා නැති දෙයක් තව කෙනෙකුට නෑකම මත කියා දෙන්න යන එක අපි හිතන්නේ සාමාන්‍ය ලෝකේ කරුණාවේ මෛත්‍රිය කරන එකක් කියලා. <clears throat> නමුත් මේ යෝගාවචරයගේ මේක නිසා සතිය කැඩෙන බව මම දැන් මෙතන නෙවෙයි ඉන්නේ මම දැන් අතන ඉන්නේ. මහා ලොකු විදියට අපි අර්ථකථනෙ දීගත්තට සතියෙන් මේක lessලා දාන බව ඥාති විතක් කරන අය දන්නේ ඒක නිසා දැන් මේ වගේ වැඩමුළු කරනකොට හොඳම දේ තමයි එක ගමෙන්වත් දෙන්නේ ගන්න නරකයි. ගත්තොත් මේ ඇවිල්ලා පයිරු පාසකම් කරන්න හදනවා. ඒක පවුලේ දෙන්නෙක් ආවොත් අල්ලිම කරදරයි. දැන් බුරුමේ වගේ රටකට ගියාම ලංකාවෙන් කවුරු හරි හිටියොත් හරි කරදරයි. සිංහලෙන් කතා කරන්න පටන් ගන්න. මම අවුරුදු 3ක් හිටියා. පළවෙනි මාස 18 එක එක්කත් නෙමෙයි ප්‍රාර්ථනා කරා අනේ හුළඟක් නොයේවා ලංකාවේ කියලා. මට තරහක් තිබුණේ නැහැ. මොකද හිටියොත් ඇයි හොඳයි පටන් ගන්න. ඒ මගේ යුනිවර්සිටි ආලෝකමට හම්බෙලා පස්සේ කියනවා මේ ආරංචියක් ආවලු සිතුල් පවුවට ගිහලා අලියෙක් ගහලා මැරලයි කියලා අපි ඉඳලා හොයන එක අතෑරියයි කිව්වා. ඒ කට්ටියත් හොයන එක අතෑරියා. කවුරු හරි දන්න කෙනෙක් මේ සිංහලකමට හඩු ගඳෙන් හරි ගමන්නේ කිට්ටුකමක් තියෙනවා කරලා බලන්න හිටියා. මේ හැම එකකින්ම වෙන්නේ අර අහිංසක ගමඩ නැති වෙනවා. මේ පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑනේ. මේ පීනනට වැඩිය මහත් ජීවිත පරිත්‍යාගයෙන් කරන වැඩක්. තව කෙනෙක් ඇවිල්ලා ඕකට එක කතා කචුකුචු කරන්න පටන් ගත්තට පස්සේ කොච්චර පටල වෙනවද කියලා. අහුවෙන පළවෙනිම විතක්ක ජාතම ඥාති විතක්. කවුද දන්නේ මේ ඇයෝ නෑ දෑයෝ අයියෝ නෑ දෑයෝ උන්දලත් එකනම් කිට්ටු කරලා කරන්න බෑ. ඉතින් කවුරු හරි දැන් අපේ ලොකු chance වගේ කෙනෙක් කිව්වොත් එහෙම භාවනා කරන ඥාති විතක් එනවා. පරිසංවේයි කියලා ලොකු chance එක තියෙන අර අහිංසක ගතියට ගැලපෙන්නේ නැහැ වාගේ. හිතෙන්නේ මේ නෑයොත් අරගෙන ගමරාල දිවි ලෝකේ ගියා වගේ වලි ගෙලිලා කට්ටියම ගියොත් දිවි ලෝකේ යන්න පුළුවන් කියලා හිතානේ ඉන්නේ. නමුත් ගමරාල පන් තනියම ගිය දාතේ ගියා. කට්ටියත් එක්ක ගිය දාසේ මොකද උනේ? අහලා තියෙනවද කියලා මම හිතලා මේ කතා කරන්නේ. කට්ටියත් එක්ක වහ කණ්ඩවත් බෑ. ඒකත් ඉල්ලගෙන කරනවා. ඒ නිසා මේ ඥාති විතක්ක කියන එක හරි අමාරුයි. ශරුවච්චන් වහන්සේ ගව් ගානක් ඈතට ගියේ හුලඟක්වත් නැති වෙන පැත්තකට මේ කට්ටියත් එක කරන්න බෑ. රට්ටපාල කුමාරයෙක් ගව් 120ක් ඈතට යනවා. මහා ශිව ස්වාමීන් වහන්සේ ගව් ගානක් ඇවිදිනවා ඉන්න පළාතක හුලඟක් නොදෙන තරමට. ඒක නිසා දල අදහසක් කියන්න පුළුවන්. කවදාකවත් පැවිදි වෙලා ගමේ ඉන්න එපා. කවදාකවත් කරන්න බෑ. නොදන්න දැනගිලා හිඟා කණ එක ලාභයි. මේ ගමන සඳහා. ඒ නිසා මේ ඥාතීන් ඇත්තටම ගොඩාක් ප්‍රාර්ථනා කරගෙන අපිත් එක්ක කට්ටි එන කට්ටිය තමයි. කොක්ක ඇනේ උදැල්ල අමාරුයි මේක කියන්න නොවුනා නම් හොඳයි. නමුත් ඥාති විතක්ක නිසා මෙහි ඇවිල්ලා අපි කොච්චරක වෙලාව ගත කරනවද මේ හම්බ වෙච්ච කොටේ වාඩි වෙලා ඔළුව වර්තමානයේ තියාගෙන ඉන්න බෑ. අපි දන්න අයට මේක කියන හැටි, දන්න අය මට උදව් කරපු හැටි මේවා අනවශ්‍ය දේවල්. මේ හම්බ වෙච්ච වෙලාවේ තව චිත්තක්ෂණයක් සතියෙන් ඉන්න කරනමාරි. ඊගායක තමයි ජනපද විතක්ක. ජනපද විතක් කියන්නේ නිවුස්. දැන් මේ අපි හිටියට ඇමරිකාවේ ඩොලර් එක නැගලත් දන්නෙත් නැහැ, පෙට්‍රල් ගාන බැහැලත් දන්නෙත් නැහැ, යකඩ ගාන වැඩි වෙලාත් දන්නෙත් නැහැ, රත්තරන් ගාන අඩු වෙලාත් දන්නෙත් නැහැ. ඊශ්‍රායලයේ ISIS කට්ටිය ගහලාද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ කියලා අර විශාල තොරතුරු තෝගයකට බැඳිලා ඉන්නකොට තමයි අපිට හිතෙන්නේ අපිට ආරක්ෂක තැනක ඉන්නවයි කියලා. දැන් මේ ඇවිල්ලා තොරතුරු නැති වෙච්ච ගමන් තේරෙන්නේ නිකම් පෝරකේ බ්ලෑල්ල කඩලා වැටෙනවා වගේ. දැන් ඉතින් කොක්කේ තමයි. ඉතින් ඒක නිසා බලන්න අපට ජනමාධ්‍යෙන් වෙන් වෙලා ඉන්න බැරි කතියේ වේලක් නොකා ඉන්න පුළුවන් ප්‍රවෘත්ති අහන්න නැතුව ඉන්න බෑ. පත්‍රේ බලන්න නැතුව ඉන්න බෑ. ඒ නිසා අපි විවස්ථාවේ ලොකු සඳහන් කරලා තියෙනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගන්න ප්‍රවෘත්තිපත්‍ර අසලකටවත් නොගත යුතුයි. බෑන අපිට ප්‍රවෘත්ති කියුවේ නැහැ කියලා සත්ත පහක අඩුවක් තියනවද කියලා? ඕන කෙනෙක් මොනවද වෙච්ච ගමන් ඇවිල්ලා හරි කියලා යන සංස දන්නේ නැද්ද? අර මේක වෙලානේ. ආ හොඳයි හොඳයි. නෑ වුණා වගේ කරමනින්න එකයි. මොකද ඒගොල්ලන්ට කොච්චර නිවුස් ඇහුවත් කාටවත් කියනකම් බඩ පිරෙන්නේ නෑ. මේ ඔක්කොමලා එකට නිවුස් අහන්නේ. අර මනුස්සයට විමර්ශය කියන්න ඕනේ ආයසද. ඔයා දන්නවද මේ අද අවල් දා හරි අයිසේ තමුත් එක්කම මාත් නිවුස් බැලුවේ ඔච්චර තමයි බෑ. ඒ බෑ. ගිහිල්ලා කියලා දෙන්නවා. මේ අනුන්ගේ කුණු කන්දල් අනුන්ගේ සීනි කිරණ අනුන්ගේ ගස් නබා බිස්නස් කරන අනුන්ගේ නගර සභා බිස්නස් කරන මේක දිහා බලනකොට පේනවා අපිට කවදාකවත් Tamange වැඩක් කරගෙන ඉන්න බෑ ඒකට හේතුව ජනපද විතක්ක නිතරම කල්පනා වෙනවා දැන් මන්නම් ওই රැලේකට රිංගලා ඉඳි ගහක් ඇතින්ද ඉඳි හැමදාම කරත හැක දැන් මොකද්ද වෙන්නේ දන්නේ නැහැ රටේ කියලා මේවා දැනගැනීමේ ආසාව කොහෙන් ඇතුළට ආවද කියලා දන්නේ. මේක පැහැදිලිවම ශිෂ්ටාචාරයේ වැරද්දා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් අන්තිම වෙනකොට ලිව්වා ambiguity of civilization කියලා. වැද්දට මේ ප්‍රශ්න තිබුණේ නැහැ. වැද්දට ඒක නිසා ජනමාධ්‍යෙන් මොනවක්වත් කරන්න බෑ. මොකද ඌගේ දින කවුරු හරි දැක්කම කතා කරුවා ඉවරයි. දැන් අපි ඉන්නේ අද්ද ඉබදිච්ච දරුවා ඉඳලා මැරෙනකන් තන්නේ කරම ජනමාධ්‍ය මෙහෙපු චරිතයක් අපිට ඒක හොඳට පේනවා ඔය නිවියොක් වගේ රටක ඉපදිලා ඒ හතරස් කූඩුවක් ඇතුළේ හැදිච්ච මිනිස්සෙගේ මානසිකත්වයත් එක්ක බලනකොට ඒ මනුස්සයා කොච්චරක් ඒ යන්ත්‍රයට අහුවෙලාද ඉන්නේ දුවන යන්ත්‍රයක දැති රෝධයක දැත්තක් වගේ. ඌට හෙල්ලෙන්න පෙරලෙන්න බෑ දැත්ත එනකොට කර දීපම් ඵලයක්. ඒ මේ ගියොත් දැත්ත කඩලා යනවා. ඒ තරයි යන්ත්‍රෙක නෙමේ සත්තු වගේ කැලේ ඉන්න පුළුවන් ගතියක් තියෙනවා කියලා ඒකට හිතා ගන්නවත් බෑ. මේ අවුරුදු 200කට ඉස්සලා අපිත් හිටියේ වැද්දෝ වගේ කියලා හිතා ගන්නවත් බෑ. ඒ තරමටම මේ ජනමාධ්‍ය මේ ජනපද විතක්ක හරහා මිනිස්සයා හැම කාලා වගේ ඇමේ තියාගෙන ඉන්නවා. ඒ නිසා අනුන්ට කසුකුසු ගාලා කියන්න යන්න එපා. දන්න දේ නෑ වුණා වගේ කරබන් නිකන්. කියන්න යෑමෙන් වෙන්නේ මොකද්ද? ඒ මනුස්සයත් කණ්ඩ කරලා රහසක් කියන්න පටන් අර ගන්නවා. ඒ අපි දීපු ලනුව තමයි. ඒ නිසා ජනමාධ්‍ය නැහෙනේ. මම හිතුවා ගොඩාක් ලෙඩ රෝග අඩුවේ කියලා. මම හිතනවා ගොඩාක් මේ මිනිස්සු නිසා අසහනේ අඩුවේ කියලා. ඒක නිසා සත්තු සර්පය කොච්චර ජොලියේ ඉන්නවද කියලා බලන්න. කිසිම ජනමාධ්‍යයක් නැහැ. උන් පිළිගත් නැහැ. HIV වෛරස් එකක් ඇත්තේ නැහැ. මොකක්වත්ම නැහැ. ඒ මේ විශේෂ කුටි ඉඳදී ඥානරම ඥානසස කියනවා මට මේ ගහක් වෙන්න නැත්තම් ඌ જાතිය බෝ කරනවා පරිදිරට හැට ගහනවා නමුත් කිසි තැනක ආතතියක් නැහැ. ජොලිය ඉන්න පුළුවන් මොකද පත්තර වල නැහැ. කිසිම පත්තර බැහැිලක් නැහැ. අද නම්බුකාරකම් බලන්න කට්ටියගේ මේ ජනමාධ්‍යර කොච්චර කඹරනවද කියන එකෙන් තමයි. ඒක ජනමාධ්‍යයේම දෝෂෙපත් නෙවෙයි. තොරතුරු වල හානියක් ඇත්තේ නැහැ. නමුත් ඒක අපි මාන්නයට හරවා ගත්තොත් තණ්හාවට හරවගත්තොත් මමායනට හරවගත්තොත් ඒ ජනපද විතක්ක බුදුමාහාර කාලයක් අපේ නාස්ති කරනවා. ඒක කාටවත් තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ එකෙන් අයින් වෙන්න උත්සාහ කරපු දවසේ. අපි ඒ තරම් මේකට ගෙවනවා නේද? ඒ තරම් මේකට කඹරනවා නේද? ඒ තරම් මේක නැතුව බෑ නේද කියලා ඒගොල්ලෝ හරියට අපේ සැප පිනිස වගේ වර්ණ දේවල් ත්‍රිමාන රූප හදා හදා අපිට සැප දෙන්න හදනවා. දරුවන්ට සැප දෙන්න හදනවා. ඒක හරියට මේ නිවනටත් එහා පැත්තේ වගේ අපිත් ආඩම්බරයෙන් කතා කරනවා. ජනමාධ්‍ය මේ මේ දේවල් අපට දෙනවයි කියලා කද්දාක සුගතියක් කතා කරනවද කියලා බලන්න. කද්දාවත් නැහැ. ඒ නිසා කාම විතක්කෙන් අයින් කරුවට පස්සේ ඒක ප්‍රතිස්ථාපනය කරන පුංචි විතක්කයක් තමයි ජනපද විතක්ක. ජනපද විතක්ක කියලා කියන්නේ මම මෙතන හිටියට වටේ තුටේ මොනවද වෙන්නේ කියලා දන්නේ නැති එක. ඊට පස්සේ තවත් එකක් සඳහන් කර දෙනවා අනවඤ්ඤත්ති පරිසංයුත් විතක්ක කියලා මම මෙතෙක් කලනම් පවු කරලා තියෙනවා මම මේ මෙතෙක් කලනම් ශික්ෂාපද කඩලා තියෙනවා අඩුපාඩුකම් තියෙනවා මීට පස්සේ කවදාකවත් බැනුම් අහන වැඩක් මම කරන්නේ අවඥාවට ලක් වෙන කිසිම දෙයක් මම කරන්නේ නැහැ කියලා තමයි සුද්ධවන්තෙක් වශයෙන් කල්පනා කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඉස්සරහට කවදාකවත් හිත නමනාප වෙන වැඩක් කරන්න නැති වෙන්න උත්සාහ කරනවා. ඒකේ අනිත් පැත්ත තමයි පුංචි හිතනවාපක් ආපු ගමන් හරි පුදුම පශ්චාත්තාවයකට එන්න පටන් ගන්නවා. Tamanට Taman කිසිසේත්ම සමාවක් දෙන්නේ. ඒ සමාජයත් අපිට පොටවන්න හදනවා. අඹ සිල්වන්තයනේ ඔය භාවනාකාරයනේ. උඹ මෙහෙම කරන්න බෑ කියලා. අංගවන්න එපා කාටවත් සිල් දකින්න බව. අංගවන්න එපා කාටවත් භාවනා කරන්න බව. භාවනා කරපු ගමන් මද ඔය අරණ්‍ය වාසී සංඝයා පුදුමාකාර අත්ති කිලමතාන යෝගික ඉන්නේ. ඒගොල්ලෝ මේ විනය හිර කරගෙන ඒකෙන් පශ්චාත්තාප වෙච්ච පසුතැවිලි ජීවිතයක් ගත කරන්නේ. මේ අනවඤ්ඤත්ති පරිසංයුත්ත විතක්කේ නිසා. ඒකෙ ලිල්ලග මේ පන්සලේ හැමෝට බයි. ආම්දු අර සීලේ නෑ මේ සීලේ නෑ මම නම් උසස් මම අනම්මනම් කියාගෙන ඉන්න පටන් ගත්තාම කුරුසෙට දීලා එන ගහගත්තා වගේ හැල්ලෙන්නත් බෑ පෙරලෙන්නත් බෑ කඩුව ගිල්ලා වගේ අනවඤ්ඤත්ති පරිසංයුත්තේ නරක නෑ තමන් තමන් පිළිබඳව ඉදිරියක් දිනුවක් බලන්න ඕනේ. නමුත් ඕනෑමට වැඩි අත්කලමතාන යෝගයට යනකොට දැනගන්න ඕනේ මේ ව්‍යාපාද විතක්කේ හේවණල්ලක් තමයි අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතක්ක. එම්මනම් වැරදිනා නම් කියන්න තියෙන්නේ තව සබ්‍රත්මචාරින් වාස්තරමකට ගිහිල්ලා මෙන්න මේ වැරදුනා. මේකට අපි විනයානුකූලව කටයුතු කරනවා මිසක්කා පශ්චාත්තාප වෙන්න. ඒක භික්ෂුණී ශාසනයේ මෙහෙණින් ආසලතර හරිම උග්‍රයි. මොන්නම හේතුවක් නිසාවත් පොඩි වැරද්දකට සමාව දෙන්නේ නැහැ. තනුන්ට දෙන්නෙත් නැහැ, තමන්ට දෙන්නෙත් නැහැ. ඒ නිසා හුඟක් මෑණිවරු කතා කරුවොත් කියනවා පැවිදි වෙන්න ඉස්සලා ජොලි ජීවිතයක් තිබ්බයි කියලා. හොඳට භාවනා කරන්න පැවිදි වුණා නේද? බැඳගත්ත බෙරයක් වගේ. මේකට ලේසි උත්තරයක් තියෙන නිසා නෙවෙයි මම මේ කියන්නේ. මේක දැනගෙන කටයුතු කරන්න සිල්වන්ත වෙච්ච ගමන් කුරුසේ තියලා නගාගත්තා වගේ. සමාධිය වඩන්න ගිය ගමන් සමාධිය හරියන්න ගිය ගමන් ප්‍රඥාව හරියන්න ගිය ගමන් අඳිනවයි කියලා මේකට අපිට කියන්න තියෙන්නේ. මම ඊට පස්සේ කවදාවත් කිසිම වැරද්දක් කරන්නේ නැහැ කියලා මේ ලෝකේ කොහෙද කාටද ඉන්න පුළුවන්නේ මේ කුණු ජරා ලෝකේ 100ක් සුද්ධ වෙලා. අපිට තියෙන ඊට වැඩිය හොඳ වෙන එක ඒක හොඳයි ඒක ප්‍රායෝගික දෙයක්. හැමදාම අධිකුසලයට කල්පනා කරන්න. ඒ වගේම වැරදුනොත් හිතන්න මේක හිතලා කෙරුවේ නැත්තම් චේතනාපූර්වක නැත්නම් තමන්න තමන් සාප කරගන්න එපා. භාවනා කරන එක නම් හිත පිරිසුදු කරගෙන තියාගෙන ඉන්න ඕනේ. අනවශ්‍ය දේවල් වලට ફોકස් කරන්න යන්න නරකයි. ඒක තේරෙන්නේ නැහැ භාවනා නොකරන කෙනාට. භාවනා කරන කෙනාට මේ අනවංචත්‍ය පරිසංයුත් විතක් එනකොට ඒක කියන්නේ self accusation තමන්න තමන් දෙස් දිගන්න. ඒක කාට හරි කියන්න ඕනේ. සමෝ භාවනා කරනකොට කියන මෙන්න මෙහෙම එකක් තියෙනවා කියලා. එතකොට අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්හාපඩේන කියලා සරුවචාන්සේ දේශනා කළා. දෙන්න තව කෙනෙකුට කීමෙන් අනිතිකට මේ ඔසවාත බීමෙන් තමයි අපි ගමන යන්නේ. ඒ වෙනතු අංග සම්පූර්ණ වෙන්න ඒක න මූල ධර්මානුකූල 100ක් සුද්ධ වෙන්න හිතෙනවා. ඒක විතක්කයක්. ඒක මිච්ඡා සංකප්පයක් කියලා හිතන්න ඕනේ. හැබැයි ඊට වැඩිය හොඳ වෙන තියෙන විතක්කේ පහත් කරන්න එපා. ඒක තියාගන්න. අනිත් එක ලාභ සත්කාර සංයුත් පරිසංයුත් විතක්ක හොඳ කර්මස්ථානාචාර්යවරයෙක් වෙන්න හිතෙනවා මේ නිවන් දකින්න නෙමෙයි කට්ටියට භාවනා කරලා කීයක් හරි කඩා ගන්න. උගන්නන්න. එතන ලාභයට සත්කාරයට අර අර භාවනා ක්‍රමයට වැඩිය මේ භාවනා ක්‍රමය හොඳයි කියලා එක එකනා කහ කොටා ගන්න හදනවා. වෙන මොකටවත් නෑ. මොකද නිවන පිළිබඳව සරුවත් chance දේශනා කරලා නිවන කවදාකවත් හවුස්ෆුල් වෙන්නේ නෑ කියලා. කොච්චර කට්ටිය ගියත් නිවනේ අඩුපාඩු වෙන්නේ නැල්ලු. ඉතින් එහෙන කවුරු ගියාම මොකෝ මට මගේ පාරෙම යන්න ඕනේ නෑනේ. දැන් පිටරටවල එක පැත්තට යන පාරවල් හයක් තියෙන. ට්‍රැක් හයක් තියෙන කෝකේ ගියාම මොකෝ. නෑ මගේ එකම කරන්න. මෙන්න මොකක්වත් මේ කියන දේනේ මේ මමමයි දන්නේ මමමයි ලෝකා. මගේ එක තමයි හරි කියලා හීනෝලෙන් ඇති යනවා. මේ ලාභ සත්කාර සංයුක්ත පරිසංයුක්ත විතක්ක නිවනට සම්පූර්ණ ප්‍රතිපක්ෂයි. අපේ කේමනන්ද සාංශ ඉන්න කාලේ ලාභ සත්කාර සංයුත්තේම පොතක් ලිව්වා. මේක බේරන්න බෑ. කාටවත් බේරෙන්න බෑ. දැනගෙන ඉඳ මම මේ ක්‍රියාත්මක වෙන්නේ කායෙන් හරි සාදු කියව ගන්නද. කාට අර කියලා ලාභ සත්කාර සම්මාන සිලෝක ලබන්නද කියලා ඒක යෝගාවචරණ විතර යකපා. අනික් කටේදී ලෝකගත කරන්න ඒකට තමයි. නමුත් ඒක මිච්ඡා විතක්කයක් වශයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ නිසා ලාභ සත්වර සංයුක්ත විතක්ක අමර විතක්ක කියලා එකක් දාලා තියෙනවා. අමර විතක් කියන්නේ මම මැරෙන්නෙම නැති වෙන්න මම හරියට හොඳට ආහාර ගන්නවා, හොඳට ව්‍යායාම කරනවා, හොඳට සක්මන් කරනවා කිසිම ලෙඩක් එන්නේ නැතුව මැරෙන්නේ නැතුව ඉන්න කල්පනා කරනවා. මම මෙතෙක් ගන්න හරියට ආහාර ගන්න දැනගෙන හිටියේ නෑ. මම මෙතෙක් ගන්න සක්මන් කෙරුවේ නෑ. මම මෙතෙක් ගන්න ව්‍යායාම කරුවේ නෑ. අද නම් දැන්නා කියලා අමුඩේ ගහ ගන්නවා. ඒක ලිතාන ඉනවා මම ඊට පස්සේ ආයෙ ලෙඩ වෙන්න බෑ. ඒ නිසා පුංචක් ලෙඩ වුණොත් පශ්චාත්තාප ඒකත් අර මිච්ඡා විතක්ක වශයෙන් ඇවිල්ලා භාවනා කරන හිත ඔද්දල් කරන විතක්කයක් පරානුද්යතා පරිසංවිත විතක්කයක් ඥාති විතක්ක වගේ අනුන්ට උදව් කරන්න හිතනවා. අනුන්ට උදව් කරන්න හිතන්න හුඟ දෙනෙක් gedette මරගාතේ තියෙන කට්ටිය තමයි ලෝකෙට ප්‍රකාශ කරන්නේ. සරුවත් යනන්සෙත් හිතුවා. සරුවත්යන්සේ හිතුවේ ඒක තමන්ගේ වැඩ ටික කරගන්න. 69ක් රහතන් වහන්සේලා හදලා කිව්වා චරිත බික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන හිතාය සුඛාය අත්තාය හිතාය සුඛාය ලෝක දේව මනුස්සාය. මහන්නේ චරිත මේ අනුන්ගේ හිත සුමෙන්ස හැසිරියා. උඹලගෙත් එක අරගෙන දෙයයන් මනුස්සයන් සහිතව. ඒ රහත් වුණාට පස්සේ ඒක නිසා පරානුද්යත කරන්න පුළුවන් වෙන්නේ ඇත්තටම භාවනා කරලා තමන්ගේ හිත හදාගත්තට පස්සේ ඊට ඉස්සෙල්ලා එන එක බොහෝ විට භාවනාවට බාධාවක් වෙනවා. ඒ නිසා මේ විතක්ක තමන්ගේ හිතට එනකොට ඒ ඒක අඳුනා ගන්න පුළුවන් නම් මේ ඇවිල්ලා තියෙන අනුන්ට උදව් කරන උතක්කය මේ ලාභයට සත්කාරයට මේ අමර විතක්කයක් මේ ඇවිල්ලා ඥාති විතක්කයක් කියලා ඒක දැකපුවාම පේනවා ඒකේ හාස්‍යය මේ සරල සතිය පැත්තක දාලා අර සංකීර්ණ දෙකින් මම අයනේ උස්සන්න හදනවා ඔක්කොම කාපුරිස සේවිත අසත්පුරුෂ ගතියක් මේකේ තියෙනවා. ඒ නිසා භාවනා කරනකොට නැත්නම් අපි බුද්ධ ධර්මයට යනකොට ආගම හැලෙනා වගේ දෙයක් සිද්ධ වෙනවා. ඒක වෙනවා හැබැයි කියා පාන්න එපා. ආගම හැලෙන ගතියක් වෙනවා. ඒකල් වල ආගම රකින්න කට්ටියත් එක්ක ගැටෙන්නේ නැතුව ඉඳගෙන ගන්න ඕනේ. ඉගෙන ගන්න නම් Taman දැනගන්න ඕනේ භාවනා කරන ලැබෙන ප්‍රතිඵල ගැටුම පිටස හේතු වෙන්න බෑ. ගැටුම නැති කරන්න හේතු නිසා ඒ ඥාණය මේ අසප්පුරුෂ මේක දැලිපිය ගත්ත හීවලා නරියා වගේ දැලිපිය ගත්ත වඳුර වගේ කපා ගන්නවා මේක බොහොම තියුම් ආයුධයක් කපා ගන්න නැති වෙන්න සත්පුරුෂෝ කොහොමද මේක පාවිච්චි කරේ කියලා ගුරු ඇසුරක් සත්පුරුෂ ශාස්ත්‍රයක් නැතුව හරිම අමාරු එක තේරුම් ගන්න. ඉතින් ඒක අදාළ නෑ සාමාන්‍ය ලෝකයට. භාවනා කරන එක නා දැනගන්න ඕනේ. අසත්පුරුෂ සංසේවණයෙන් තමයි මේ තේරම ਸਰවනාර්ථයේ හේතු වෙන අසත්පුරුෂයන් විසකුරු සපුන් පෙන් බහැර කළ යුතුයි කියලා බුදු ලොකු සංසය ලියලා තියෙන පොතේ. එතකොට විතර සත්පුරුෂ සේවනයේ ලැබෙනවා. ඒ නිසා අපි ළඟ මේ සත්පුරුෂ සේවනට උඟාවක් පින් තියෙනවා. උඟ ප්‍රස්තාවක් තියෙනවා. උඟ භව සම්පත්තියක් තියෙනවා. ඒ ඉද අසත්පුරුෂ සංසේවණයෙන් අපි නාස්ති කරගෙන තියෙන නිසා ක්‍රමයෙන් මේට මේට අසපෘජ සංසේවනේ නැත්නම් අසත් ධර්ම ශ්‍රවණේ පැත්තකට කෙරුවොත් මේ ලැබිච්ච අවස්ථාව පුදුම විදියට වැඩ ගන්න පුළුවන් විශේෂයෙන් භාවනා කරන පිරිසොල්ට. ඒ නිසා ඒක කවුරුත් කරලා දෙයි කියලා හිතන්නත් එපා. ඒක තමා විශ්ීම සපයා ගන්න ඕනේ. ඒ තමන් කරගෙන යන වැඩේ ඔපේ. පන්නරේ. සියුම් භාවයේ ප්‍රණීත භාවයේ එන්නේ අදාළ නැති කට්ටියත් එක්ක ඇසුර අනවශ්‍ය දේවල් කතාව අනවශ්‍ය දේවල් කිරීමෙන් පුළුවන් තරම් වෙන් කළොත් මේ පුදුම වේගයක් එන්න පටන් අර ගන්නවා. ඒක සාමාන්‍ය බුද්ධිය කියලා කියන්නේ ඒකට. ඒකට කියන්නේ common sense එහෙම නැත්නම් පඤ්ඤාති ඥාන කියලා කතා කරලා තියෙනවා. සාරිපුත්‍ර සාංශෝ මේකෙම දසුත්‍ර සූත්‍රයේම සඳහන් කර තියෙනවා පඤ්ඤාති ඥානෙ ඉක්මවන්න එපා. ඒක දැනගෙන කටයුතු කරන්න ඕනේ. ඒ කටයුතු කරන ගමන් භාවනාවත් එක්ක මේ දෙක යන්න ගත්තොත් ඒක නට බාධාවක් එන්නේ. ඒ නිසා බාධාවක් ඇවිල්ලා තියෙනවනම් අපි මේ ප්‍රඥප්තිය තේරුම් ගත්තේ නැති කරනවා. එහෙම නැත්නම් මේ මිච්ඡා සංකප්ප. ඒ නිසා ඒක කනගාට පශ්චාත්තාප වෙන්න එපා. ඒක දැනගෙන දුරුවන්කරන මේ ධර්මයේ ගන්නවා මිසක් බය කරන්නවක්වත් පස්ස ගහන්නවක්වත් අවශ්‍යතාවයක් නැහැ. මම හිතනවා පස්ස ගහන්න නැති වෙයි, බය වෙන්නේ නැති වෙයි කියලා ඒක ඉදිරියට යන්නම ධෛර්යයක් ඇතිවීම පිණිසම ධර්මයේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා. ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා